දේශනාව පිළිපැතින් බලාපොරොත්තු වන සාවධාන හඳුනාගන්නට ඕන. ධර්මයේ ඇහුවට කිසිසේත්ම ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට බෑ ධර්මයේ ජීවිතයට එකතු කර ගන්නට ඕන. ඒ කියන්නේ ඒ ධර්මයට අනුව පිළිපදින්නට ඕන. එසේ පිළිපැද්දොත් විතරයි ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. මේ නාම රූප පිළිබඳ කියන කතාවත් ඒ ආකාරයෙන්මයි අදාළ වන්නේ. ඒ කියන්නේ නාම රූප පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම නෙවෙයි ඒ නාම රූප පිළිබඳ ඒ අවබෝධය සමාගේ ජීවිතයට එකතු කර ගැනීමෙන් අත්දැකීමක් ලැබුව ප්‍රමණයයි මේ කරන ධර්ම දේශනාවෙන් පළ ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. පුළුවන්කම ලැබෙන්නේ. අපේ නාම රූප ගැන එක දවසක් කතා කරපු දේශනාවක් තියෙනවා නාම රූප අරමුණු කරමින් නිවනට පිටපත් කර ගැනීම කියලා. ඒ දේශනාව ඉදිරිපත් කරනකොට මිනිස්සු 10-12 දෙනෙක්ම එකවර නිවනට පිටපත් කරන දේශනාව අවසන් වෙලා මාව වට කරගත්තා. ඒ වගේම එදාමත් නිවනට පිටපත් වූ කෙනෙකු සිටියා. ඒක නිසා මේ දේශනාවක් න්යායට පුළුවන් දවසක තිය ආත්ම හැකියකමත් තිබුණොත් හොයාගෙන අහන්න බලන්න නාම රූප අරමුණින් නිවනට පිටපත් කර ගැනීම මේ දේශනාවේ මාතෘකාව. හොඳයි නාම රූප අපේ නාම කියන එකයි රූප කියන එකයි මේ විදිහට පහසුවෙන් විස්තර කරන්නේ වචනේ ප්‍රකාශ කිරීමෙන් පහසු වුණාට රූප නාම කියන නම් තමයි වඩා හොඳයි කියන්නේ. ඒක ඉතා පහසුයි. දැන් නාම රූප කියන එකෙන් අදහස් කරන ලබන්නේ පොත්පත්වල ඒ කියන්නේ අටුවා ටීකා වැනි පොත්පත්වල දක්වන සම්ප්‍රදායික අදහස් වලට අනුකූලව නම් නාමය කියන්නේ නැමී පවස්නා දෙයක් කියලා කියනවා. සෝතේ කියන එකට රුප්පතිති උපෝභික්ඛේ තස්මා රූපං විච්ඡති කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළ පාඩයකට අනුකූලව විවිධ විරුද්ධ ප්‍රත්‍ය ධර්මයන් එකතු වීම නිසා වෙනස් රූපයකට පත්වන බැවින් රූපය කියලා ප්‍රකාශ කරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු ඉටිපන්දුමපත් කළොත් තිබුණොත් එතෙන්ට රස්නේ આવුත් ඒක වෙනස් රූපයකටපත් වෙනවා. ඒ කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ රූප ධර්මයක් එකතු වීම නිසා අනිත් රූපය තවත් සත්‍යයකට වෙනස් සත්‍යයකට පරිවර්තනය වෙන නිසා ඒකට අපි කියන්නේ රූපණීය වෙනවා. උපදිනවා කියලා සිංහලෙන් රුප්පති කියලා පාලියෙන් කියන්නේ මේ රුප්පණය වෙන නිසා තමයි රූප කියලා තියෙන්නේ. ඒ රුප්පණය වෙන රූප දෙසට නැණී පවත්නා නිසා නාමය කියලා වචනයක් ප්‍රකාශ කරලා තියෙනවා නාම. ඒ අර්ථය මා පිළිගන්නේ ඒ සාමාන්‍ය මම ප්‍රකාශ කළේ පොත්තර දක්වන නාම රූප පිළිබඳ කියන වාක්‍යයක්. එහිදී අපි නාම රූප කියනකොට මේ විශේෂයෙන් තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා අධ්‍යාත්මික නාම රූප සහ බාහිර නාම රූප කියලා. සම්මා සතු නාම රූප සහ තමාගින් පරිබාහිර කියලා සම්මත වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඒ ගැන අපි පස්ව කතා කරනවා. එතකොට අපි පංචස්කන්ධය ගැන කතා කරලා දැනනවා මේ අය කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ. මේ පහම තමයි අපි මේ නාම රූප කියලා කොටස් දෙකකට බෙදලා වෙන් කරන්නේ. නිවන් අවබෝධ කරගන්නට පහසු වෙනවා සමහරුන්ට නාම රූප පමණක් ඒ කියන්නේ ඉතාම කෙටියෙන් ඒ ධර්මයන් අවබෝධ කර ගැනීම තුළින්. ඒක අපහසු නම් තව කෙනෙකුට එතකොට පංචස්කන්ධ ස්කන්ධ ධර්ම පහක් වශයෙන් අවබෝධ කර ගැනීම. ඒක තමයි අපහසු නම් ධාතු හයක් වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය වශයෙන් අවබෝධ කර ගැනීමෙන් නිවන් ලබන්නට පුළුවන්. ඒකත් අපහසු නම් ධාතු 12ක් වශයෙන් චක්කු ධාතු සෝත ධාතු මේ රූප ධාතු ආදී වශයෙන් ඒ ඒ ආයතන හෝ ධාතු වශයෙන් එහෙම බලන්න පුළුවන් මේ ආදී විවිධාකාරයෙන් තියෙනවා මේ මෙවන අවබෝධ කර ගැනීමට හැකි ක්‍රම එහිදී මේ නාම රූපයෙන් නිවන් අවබෝධ කරගන්න ක්‍රමය තමයි ඊටාත්ම සරලම ක්‍රමය එතකොට අපි අර පංචස්කන්ධේ නාම රූප දෙකට වෙනකොට රූපස්කන්ධේ රූපය කියලා කතා කරන්නට පුළුවන්. නාමස්කන්ධයට තමයි අනිත් හතර ඇතුළත් වන්නේ වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන්නේ. එතකොට පංචස්කන්ධේ රූපේ රූපස්කන්ධේ අනිත් ස්කන්ධ හතරම නාමස්කන්ධයයි. බුදුහාමුදුරුවෝ නාම රූප කියනකොට විස්තර කරන වචනේ ඕක නෙවෙයි. රූප කියනකොට විස්තර කළා රූපදීතිකෝ වික්ඛේ තස්මා රූපං දුච්චති රූප රූපණේ වෙන නිසා මායාස්ය කණින් ප්‍රකාශ කළා රූපණේ වෙන නිසා මේවට රූපේ කියලා කියනවා. මේ රූපේ විස්තර කරනවා මොකද්ද මේ රූප කියලා. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ පඨවි ධාතු ආපෝ ධාතු ආයෝ ධාතු තේජෝ ධාතු කියන ඒ මූල ධාතු හතර සහ ඒ මූල ධාතු හතර නිසා පහළ වන උපාදාය රූප වශයෙන් හඳුන්වනු ලබන රූප මේ සියල්ලටම රූපය කියලා ප්‍රකාශ කරනවා කියන්නේ. ඒ කියන්නේ පඨවි වායෝ තේජෝ වායෝ මූල ධාතු හතර මේ මූල ධාතු හතරේ සංයෝගයෙන් සම්මිශ්‍රණයෙන් විවිධ තත්වල ඒ සම්මිශ්‍රණයෙන් ඇති වෙන සම වෙනස්කම් වලින් විවිධාකාර සත්‍යං උද්ගත වෙනවා. අපි මේකේ වාර්ණයක් ගැන වෙනවා නැත්නම් සුවඳක් ඇති වෙනවා නැත්නම් රසයක් ඇති වෙනවා ඕජාවක් ඇති වෙනවා. මේ ආදී විවිධ තත්වලට පත්වන්නේ අර ධාතු අතර විවිධත්වයට පත්වීම තුළින් ධාතු නානත්වය තුළින් මේ ධාතු නානත්වය නිසා කියන පටවියාදී ධාතුන්ගේ විවිධත්වය නිසා ඒකේ සංයෝගයන්ගේ විවිධත්වය නිසා ඒ සම්මිශ්‍රණයන්ගේ විවිධත්වය නිසා පහළවන විවිධ රූපවලට අපි කියන උපාදාය රූප කියලා. මේ අපි අභිධර්මයේ ප්‍රකටන අභිධර්මයේ හැටියට රූප 28ක් දක්වා තිබෙනවා. ඒක වැරදි නම් සූපවිෂයට අභිධර්ම මෙහෙට දක්වාත වෙනවා. විෂයයෙන් අර හතර ගියාට පස්සේ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන හතර ගියාට පසුව ඊටු කියන රූප 24ම උපාදාය රූප වශයෙන් දක්වන්නේ අභිධර්ම හැටියට. සෝත්‍රයේ විදකේ හැටියට ඒ 24 කියන්නේ අර පටවියාපෝ තේජෝ වායෝ සහ ඒක නිසා පහළවන අනිත් උපාදාය රූප වලට රූපේ කියලා ප්‍රකාශ කරනවා. ඒක ඔය අපගේ උඩට අපේ ඇඟ ගත්තාම ශරීරය ගත්තාම මේක රූප රූපස්කන්ධය කියලා අපි දකින්නට පුළුවන්. මේ රූපස්කන්ධය දැකිය හැකි ආකාර රාශියක් තියෙනවා. එතකොට අර කීප විදිහට පටවිය ආපෝදේයෝ ආය වශයෙන් දකින්නට පුළුවන්. නැත්නම් කේශාලෝ මානකා දන්දාත චෝමං සන්නාදී වශයෙන් කියන කොටස් 32ක් වශයෙන් දකින්නට පුළුවන්. නැත්නම් මේ එකම එකම රූපේ ඔක්කොම අරගෙන මේක රූපස්කන්ධය කියලා දකින්නට පුළුවන්. මේවා මේ මේ හේතුන් නිසා මේ පහළ වෙන රූප කොටස් මේකෙන් කියලා හේතුඵල ක්‍රියාවලියක් වශයෙන් දකින්නට පුළුවන්. මේ ආදී විවිධාකාරයෙන් මේ රූපේ අපි දකින්නට පුළුවන්. පුළුවන් දකින්නට ඕන. එහෙම නැත්නම් මේ රූපේ දකින්නට පුළුවන් චක්කුවට ඇහැ කන නාසය දිව ශරීරය කියන කොටස් පහයි රූපේ කියන්නේ. ඒවා පහක් වෙන් කරලා චක්කු දක්ඛාතනේ සෝතාතනේ ගහනාතනේ ජීවාතනේ කායතනේ කියලා ඒ රූපේම තමයි අර කොටස් පහකට අපි බෙදලා වෙන් කරලා කියන්නේ. ඒ රූපේම ධාතු කොටස් පහකටත් දක්වලා කියන්නට පුළුවන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු සහ ආකාශ ධාතු කියලා ධාතු කොටස් පහකටත් විස්තර කරන්නට පුළුවන්. මේ විදිහට රූපයේ විවිධ බෙදීම් තියෙනවා. එක එක්කෙනාගේ ප්‍රඥාවේ ඒ කියන්නේ තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම සත්‍ය මත ඒ රූප තමා තේරුම් ගන්නට ඕනේ මේ සෑම ආකාරයකින් හෝ තමාට තේරෙන ආකාරයට. ඒ කියන්නේ කෝ පඨවි ආදී ධාතු වශයෙන් නැත්නම් සංඛායතන ආදී ආයතන වශයෙන් නැත්නම් මේක හේතුඵල ක්‍රියාවලියක් වශයෙන් මේ ආදී විවිධාකාර තියෙනවා. මේ කවර ආකාරයකින් හෝ තේරෙන ආකාරයෙන් රූපේ තේරුම් ගන්නට ඕනේ. ඒතකොට රූපේ කියන එකෙන් අදහස් ගන්න අපි මේ කියවිය හැට පේන මේ රූප පොඩ රූපස්කන්ධය. ඒකේ කියන්නේ මූල ධාතු හතර සහ ඒ නිසා පහළ වූ පාදාය කියන එක. ඒතකොට නාම කියන එකෙන් විස්තර කරන බුදුරජාණන් වහන්සේ චෛතසික ධර්ම පහක් පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා. මේ පහම තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන රූපස්කන්ධ පංචස්කන්ධයේ විස්තර කරනකොට කියපු නාම ධර්ම හතරේ තියෙන්නේ. ඒ පස්ස වේදනා සංඥා චේතනා එකකට ආදී ඒ කොටස් ටිකම තමයි ඔක්කොම මෙතනයි තියෙන්නේ. ඒක අතර වෙනසක් නෑ දෙකේම අත්තේ එකයි. එතකොට නාමයේදී අපි චිත කියලා ගත්තොත් එහෙම රූපේට කය කියලා ගත්තොත් නාම රූප කියන එකට අපි ගන්න ඕන සිත සහ කය කියලා. නැත්නම් කය සහ සිත රූප සහ නාම කියලා ගන්නට පුළුවන්. මේක ඉතාම සරල වශයෙන් ඕලාරික වශයෙන් නාම රූප දෙක ගන්නකොට ගන්න ආකාරය. කය සහ සිත, කය රූපය, සිත නාමයේ වශයෙන්. මේ දෙක දෙක එකක් නෙවෙයි. මේක පළමුවෙන්ම තේරුම් ගත යුතු කාරණාවක්. ඒ කියන්නේ කය වෙනම ධර්මයක්, සිත වෙනම ධර්මයක්. මේ දෙක පවතින්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා ප්‍රත්‍යක්ෂම සෝවිසිපත්ති විස්තර කරනකොට එකිනෙකට උපකාර වෙන්නේ. අය ඒක මෙතර ගන්න මම හිත උපමාවක් කියන අපි හිතමු ලෑලි දෙකක් හේතු කරලා හේතු වාගයකට එකක් හේතු වෙන විදිහට හේතු හිතවල තියෙනවා. එක පළවෙනි ලෑල්ල නිසා දෙවෙනි ලෑල්ල සඳහා පවතිනවා. දෙවෙනි ලෑල්ලට පවතිනවා පළවෙනි ලෑල්ලේ උපකාරය ලබා ගන්න. ඒ වගේම පළවෙනි ලෑල්ල පවතින්නේ දෙවෙනි ලෑල්ලේ උපකාර ලබා ගන්න. එකිනෙකාට උපකාර වමින් ඒ දෙක පවතිනවා. එකක් දැක්කම එක අනිත් එක කඩාගෙන මෙන්න මේ විදිහට තමයි නාමය සහ රූපේ අපගේ ශරීරය තුළ ක්‍රියාත්මක මණ්ඩස්කන්ධ ලෝකයේ තුළ ක්‍රියාත්මක වන්නේ එකිනෙකට අන්‍යමඤ්ඤ වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් මේ උපකාර වෙන රූපය උපකාර වෙනවා නාමයේ පැවැත්ම සඳහා නාමයේ උපකාර වෙනවා රූපයේ පැවැත්ම සඳහා මේ දෙකෙන් කවරක් හෝ අයින් කළාට පසුව ඒ කියන්නේ අර බෑලි දෙකෙන් එක ලෑල්ලක් ගත්ත ගමන් අනිත් බෑල්ල වැටෙනවනේ අන්න ඒ වගේ මේ රූපස්කන්ධයෙන් නාමස්කන්ධයෙන් කියන දෙකෙන් කවර ස්කන්ධයක් හෝ අයින් කළාට පසුව සම්පූර්ණයෙන්ම මේක මරණයටපත් වෙනවා එතකොට මේ දෙයේ මේ ඇයට තේරෙනවා සංසාරල වශයෙන් රූපේ රූපස්කන්ධයේ සිත නාමස්කන්ධය කියලා. එතකොට මේ සිත කියන එක තමයි අපි අර විවිධාකාරයෙන් පස්ස වේදනා ආදී වශයෙන් හෝ වේදනා සංඥා සංකාර විඥාන ආදී වශයෙන් බෙදී. මේ සිතට තමයි සියලුම වේදනාවල් දැනෙන්නේ. කයට දැනෙන වේදනාවල් හැම එකක්ම සිත නැත්නම් දැනගන්නට බෑ ඒක සිතේ තියෙන ධර්මයක් කයේ එකක් නෙවෙයි ඒක පැහැදිලිව තේරුම් ගන්නට ඕන වේදනාව කියන්නේ නාම ධර්මයක් කියලා. ඒක රූප ධර්මයේ රූපය ඇසුරු කරගෙන රූපේ නිසා කායික වේදනා දැනෙනවා මානසික වේදනා කෙලින්ම මනසට දැනෙන්නේ කායික වේදනා දැනෙන්නේ කයට දැනුණට සිත නිසා සිතේ තියෙන ධර්මයේ ඒකයි අපි අර සීනති කළාට පස්සේ එම ඒ අර වේදනාව නැතේ කියන්නේ නැත්නම් අර තේරෙන් කියලා එකක් වාගේ දුන්නට පස්සේ වේදනාව නැති වෙන ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය తాවකාලික වශයෙන් හෝ සම්බන්ධ නතර කළාට පස්සෙ අතන වේදනාව නැති යනවා. ඒක සිතේ පවර්ණා ධර්මයක්. ඒක නිසා පළමුවෙන්ම තේරුම් ගන්නට ඕන කය සහ වේදනාව කියන එක දෙකක් මේ වේදනාව කියන එක සිතේ තියෙන නාම ධර්මයක් වෙනා කයේ තියෙන එකක් නෙවෙයි කියලා. මේක හොඳට තේරුම් ගන්න මේ විදිහට පස්ව කල්පනා කරන්න අපි හිතමු අපේ ශරීර කොටසකට ඔන්න වේදනාවක් දැනෙනවා අපි හිතමු අතට කියන අතේ යම් කිසි තැනකට පදේ වේදනාවක් දැනෙනවා එතකොට අපිට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් නම් අත වෙනම ධර්මයක් කියලා මේ වේදනාව තවත් ධර්මයක් කියලා මෙතන දෙකක් කියලා මේ වේදනාවේ තියෙන ප්‍රබල භාවය අපිට ඒ දැනීම තුළින් අඩු කරගන්නට හැකියාව ලැබෙනවා මෙහිදී පහසෙන් තේරුම් ගන්නට පුළුවන් මේ වේදනාව එන්නට ඉස්සෙල්ලා මේ අත කියන රූප කොටස තිබුණා. එකක්. ඒ වගේම මේ වේදනාව නැති වුණාට පස්සේ අත කියන රූප කොටස තිබුණා. මම මේ සම්මුත වශයෙන් කතා කරන්නේ. අත කියන රූප කොටස තිබුණා. එහෙනම් මේ වේදනාව කියන එක රූපෙ නෙවෙයි, අත නෙවෙයි. ඒ එතකොට කියන්නේ අතන වේදනාව නම් හැම වෙලාවෙම වේදනාවක් පවතින්නට ඕන. ඒක නිසා පැහැදිලිව අපිට තේරෙනවා මේ සරල ඉතාම බාලාංශ ලෝකකින් කතා කළා. කය වෙනම ධර්මයක් වේදනාව වෙන ධර්මයක් ඒ වේදනාව සිතට දැනෙන ධර්මයක් කියලා. මේ සිතට දැනෙන වේදනාව තමයි අපි බෙදන්නේ අර සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා ආදී වේදනා බෙදෙන ආකාර රාශියක් තියෙනවා. ඒ කවර ආකාරයෙන් වේදනාව බෙදුවත් වේදනාව නාම ධර්මයක් සිද්ද කය රූප ධර්මය. එතකොට අපි යම් කිසි වෙලාවක භාවනා කරන විට යම් කිසි වේදනාවක් දැනෙනවා නම් මම වේදනාව ඉන්නවා මගේ වේදනාව කියන හැඟීමක් වෙන ක්‍රේසිත තුළ ඇති වෙනවා. ඒ වගේම දුක් වේදනාවක් නම් ඒ දුක් වේදනාව නැති කර ගැනීමට හැඟීමක් ආශාවක් ඇති වෙනවා. සුඛ වේදනාවක් නම් සැපයක් නම් අපදින්නේ සැප වේදනාවට ඇලීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් මදහත් වේදනාවක් නම් සමහර විට මූලකම ඇති වෙනවා. අවිද්‍යාව දැනිත වෙනවා. මෙහිදී අපි තේරුම් ගන්නවා නම් මේ කය වෙනම ධර්මයක්ද වේදනා වේදනාත්මයක් මේ වේදනාව පහළ වුණේ යම් කිසි හේතුවක් නිසායි. මේ හේතුන් නිසා මේ වේදනාව ඇති වුණායි හේතුන් නැතිනකොට වේදනාව නැති වෙනවායි කියලා අපිට දකින්නට පුළුවන් නම් අපි උදාහරණ දෙකක් ඇත්තට දැනෙන වේදනාව අපේ රූප කොටස වෙනම ධර්මය. මේ රූප කොටසේ ඇදී පහළ වෙන මේ වේදනාව අපට දැනෙන්නේ යම් කිසි අපි හිතමු යම් කිසි දෙයක් ස්පර්ශ වීම නිසා පස්සපත්‍ය වේදනාව කියන්නේ. ඒ ස්පර්ශය කියන එකෙන් අදහස් කරන්නේ බාහිර අරමුණක්ම පමණක් නෙවෙයි. තමන්ගේ ශරීරයේ අභ්‍යන්තරයේ පවත්නා වූ යම් කිසි වායෝ ධාතු වෙන කොටසක් හෝ වෙනත් ආකාර රූප කොටසක් වැඩි ආකාරයකට ක්‍රියාත්මක වීම හෝ කවදාකාරයකින් හරි ස්පර්ශයක් වෙන තියෙනවා. අනිසි ස්පර්ශයන් සුදුසු එකක් නෙවෙයි නුසුදුසු ඒ පෙන්වන අයෝග්‍ය ස්පර්ශයක් ඇති වෙනවා ඒ ස්පර්ශය තුළින් තමයි ඒ වේදනාව ජනිත කර දෙන්නේ මේ එතකොට ඒ වේදනාව ඇතිවීමේ හේතුවක් තිබෙනවා හේතුව නිසා මේ ඵලය පහළ වෙන පහළ වුණා ඒ ඵලේ හේතුව නැති වෙනකොට ඵලේ නැති වෙනවා ඒකට වේදනාවක් නැති වෙනවා වේදනාවක් නැති වෙනවා ඵලයක් නැහැ හේතුවක් ඇති වෙනවා හේතුවේ ඇතිවීමක් තියෙනවා හේතිය හේතිය නැති වෙනකොට තියෙනවා මේක හරියට තේරුම් ගන්නට පුළුවන් නම් වේදනාව පිළිබඳව නාම රූප දෙක තරමක් දුරට අවබෝධ කළා වෙනවා. ඒ කියන්නේ වේදනාවේ තියෙන ශරීර වේදනාව දැනෙන ශරීර කොටස රූපයේ එක දැනෙන වේදනාව නාමයේ කියලා මේ දෙක තේ දෙකක් වශයෙන් එකක් වශයෙන් මේ තේරුම් ගන්නට පුළුවන් නම් එහිදී අපට අර නාම වේදනාව පිළිබඳ පවර්ණාව නාම රූපය තරමක් දුරට අයින් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ වේදනාව විවිධ තියෙන උග්‍ර භාවයන්, මද භාවයන්, තීව්‍ර භාවයන් වෙනස්කම් තියෙනවා. කවර සත්‍යයක මට්ටමක වේදනාව පැවතුනත් ওই මූලික ওই කරුණ වෙනස් වන්නේ නැහැ. මෙහිදී අපි තව එකක් එහිදී තේරුම් ගන්නට ඕන. මම වේදනාව අරගෙන නාම රූප කොහොමද දකින්නේ කියන එකයි මම කියන්නේ. එතකොට දැන් අපේ අපේ තියෙන වේදනාව එක රූපයේ අස වේදනාව වේදනාව. දැන් නිමිදී අපගේ සිත තුළ පහළ වෙනවා අපි හිතමු උදාහරණයක් අපි ගන්නෙ මෙතෙන්දී දුක් වේදනාවක් කියලා. මෙන්න මට දුක් වේදනාවක් දැනෙනවා දුකක් දැනෙනවා දුකක් දැනෙනවා මේ මට දැනෙන දුකක් කියන හැඟීම හිතේ තියෙනවා. එහෙම අපි හිතේ නැතත් ඒ හැඟීම තියෙනවා. මේ හැඟීමට කියන්නේ මොකද්ද? ඒකට තමයි කියන්නේ සංඥාව කියලා. එතකොට ඒ කය අත රූපය එතකොට වේදනා වේදනා ස්කන්ධයට අධ්‍යයනයක් ඒකක් නාමයක්. දැන් අපි මේ වේදනා වේදනාව කියලා කියනකොට නැත්නම් ඒක ගැන හැඟීමක් ඇති වෙනවා දුක් වේදනාවක් නම් දුක් වේදනාවක සුඛ වේදනාවක් මේක ගැන හැඟීමක් ඇති මේ හැඟීම සංඥාව. මේ සංඥාවත් මෙතන තියෙන නාම ධර්මයක්. එතකොට ඉස්සෙල්ලාම අපි දැක්කේ කයයි සිතයි මේ කයයි වේදනාව වෙන් කරලා දෙකක් වශයෙන්. දැන් අපි ඒකට තව එකක් ඇඩ් කරලා එකතු කරලා තමයි මේ නාම රූප දෙක තවත් ටිකක් ගැඹුරින් බලන්න හදන්නේ. එතකොට කය වෙනම ධර්මයක් ඒකට දැනෙන වේදනාව තවත් ධර්මයක්. ඒ වේදනාවේ කියන සංඥාව, ඒ කියන්නේ හැඟීම, හඳුනා ගැනීම තියෙන හැඟීමක් තියෙනවා. මේ හැඟීමක් හිතේම පවර්ණා උදන්න. හිතෙන් හිතෙන් තොරව ඒ හැඟීම පවතින දෙයක් මේක නිසා ඒක නාමයක්. එතකොට එතන කොටස් තුනයි රූපයයි වේදනාවයි සංඥාවයි. එතකොට වේදනා සංඥා දෙක නාම අරක රූප. දැන් මෙහිදී තව එකක් පහළ වෙනවා. මේක රූපය කියලා මේක වේදනාව කියලා අපි හඳුනා ගන්නවා නම් වෙන් කරලා ඒ වෙලාවේ ඒ හඳුනා ගැනීමක් තියෙනවා මේක රූපේ රූපේ කියලා සංඥාවක් ඇති වෙනවනේ ඒකත් හිත තුළ පහළ වෙන සංඥාවක් එතකොට එතන තියෙනවා රූපය කියන්නේ නාම ධර්මයක් බවට පත් වෙනවා මේක ටිකක් ගැඹුරුයි අපි දැන් ඉස්සෙල්ලම කිව්වේ අත රූපය ඒක දකින සිත ඒකේ තියෙන වේදනාව නාමය කියලා. ඊට පස්සේ අපි කතා කළේ ඒ වේදනාව හඳුනාගත්ත අපි වේ හැඳින් හැඟීමක් ඇතින ඒ සංඥා ඒකත් නාමය ඒක තාම සරල කතාවක්. දැන් අපි නාම රූප දෙක සිතින් බලනවා. මේ වේදනාව දෙන්න ශරීර කොටස මෙන්න වේදනාව මෙන්න සංඥා කියලා ඒ හොඳින් සමාධිමත් සිතින් ප්‍රඥාවෙන් මේ බලන්නේ. බලනකොට දැන් අපි මේ රූපේ රූපේ රූපේ කියලා තියෙනවනේ ශරීර කොටසට ඒ රූපේ රූපේ කියන එක සිත තුළ පහළවන සංඥාවක් වෙන දෙයක් නෙවෙයි එතකොට රූපේ කියලා අපි එතනදි කතා කරන්නේ සිත තුළ පවත්නා උනාම ධර්මයක් ඒක එතකොට රූපයක් නාමයක් බවට පරිවර්තනය වෙන අවස්ථාවක් තියෙනවා ඒකයි මම කියන්නේ. නමුත් රූපේ රූපේ පාඩේ පාටිනවා. ඒ පැවතුනට අපි ඒක සිතින් හඳුනා ගැනීමක් කර ගන්න. අන්න ඒ හඳුනා ගැනීම දෙසත් බලන මේ රූපේ කියලා හඳුනාගත් එකක් සංඥාවක් නේද. පැහැදිලිවට මේකට සමාධි තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් වේදනාවක් දැනෙන අවස්ථාවක් වුණාට පසුව මේ වේදනාව දේශන බලන්න වේදනාව දෙන ශරීර කොටස වෙනයි මේ වේදනාව වෙනයි මේක පිළිබඳ සංඥාව වෙනයි මේක පිළිබඳ තියෙන රූපේ පිළිබඳ සංඥාව වෙනයි කියලා වෙන් වෙන් වශයෙන් මේ හතර හතර පැත්තට අයින් කරන්න බලන්න එතන වේදනාව 99%ක්ම අඩු වෙනවා 100%ම අඩු වෙන බොහෝ අවස්ථාවලදී සම්පූර්ණ සිත නිසල වී යන ගලක් වේවා මේ වේදනා සංඥා වෙන් කිරීම තුළින් නාම රූප වෙන් කිරීම තුළින් මේක සිදුවන්නේ. දැන් ඔන්න අපි හිතන තව එකක් එකතු කරන්නටයි යන්නේ. දැන් මේ අතට දැනෙන වේදනාව පිළිබඳ නාම රූප අපි කතා කරනකොට ඔය කරුණ ටික අපි තේරුම් ගත්තා. දැන් අපි මේ දුක් වේදනාවන් ගැන හිතමු. Tamange සිත තුළ පහළ වෙනවා මේ දුක් වේදනාව මට හරි දුක මේක කෙරේ ගැටීමක් පහළ වෙනවා නැත්නම් එපා වීමක්, කලකිරීමක්, ගැටීමක්, තරහාවක් මොකක් හරි වෙන්නට පුළුවන්. ඒක මොකක්ද? ඒකත් සිතේ පහළවන සංස්කාර ස්කන්ධයට ආදන්‍ය. නැත්නම් මේ වේදනාව නැති කරගන්නට ඕනේ කියලා ආශාවක් ඇතිවන්නට පුළුවන්. ඒක මොකද්ද? ඒකත් සිත තුළ පහළවන සංස්කාර ධර්මය. එතකොට මේ අපේ දැන් වේදනාව තුළ තව එකක් එකතු වෙනවා. මොකද්ද? සංස්කාර. ඒතර රූපය තියෙනවා දුක් වේදනාව තියෙනවා ඒ පිළිබඳ සංඥාව තියෙනවා දැන් දුක් වේදනාව පිළිබඳ ඒක ගැටීමක් තියෙනවා නැත්නම් ඒක නුරුස්නා ගතියක් ඇති වෙන මොකක් ආසාසාසාරයෙන්ම පැටියක් හැපීමක් තියෙනවා සිත තුළ නැත්නම් මේක නැති කර ගැනීමට අපේක්ෂාවක් ආශාවක් හැඟීමක් පහළ වෙනවා මේ හැඟීම සංස්කාර ස්කන්ධයට ආධම්ය දැන් මෙතන නාම රූප වලට දැන් සංස්කාර කියන එකත් එතෙන්ද ආවා දැන් තව එකක් මේකට එනවා. මේ වේදනාව දැනෙන්නේ විඥානයක් පහළුනේ නැත්තම්. දුක්ඛ සාගත කාය විඥානය ඇතිවෙච්ච නිසා තමයි මේ අපේ දුක් වේදනාව කයේ පහළුනේ. ඒක සුඛ සහගත කාය විඥාන සුඛ වේදනාවක් උපේක්ෂා සහගත කාය විඥාන උපේක්ෂා වේදනාවක් ඇතිවන්නේ. එතකොට මෙතන විඥානයක් තියෙනවා. කයේ යම්කිසි දැනීමක් උදාන්නේ කිරීමක් විඥානය කියන්නේ විඥානාන්තික විකේ තස්මා විඥාන දෙච්චටි කියන්නේ විඥානනය කරන මේ විඥානය කියන දැනීමක් බවට පත් වෙනවා මේ දැනීම තියෙනවා සිතට මේ දැනීම මොකද්ද ඒක තමයි විඥානස්කන්ධය එතකොට අපේ මේ අතේ යම්කිසි සුදු දුක් වේදනාවක් ඇති වෙනකොට මොනවද පහළ වුණු නාම රූප ධර්ම රූපස්කන්ධයේ රූප ධර්මයක් වශයෙන් පහළ වී පහළ වී ගියා. අනිත් ඔක්කොම වේදනාස්කන්ධය තියෙනවා, සංඥාස්කන්ධය තියෙනවා, සංස්කාරස්කන්ධය තියෙනවා, විඤ්ඤාණස්කන්ධය තියෙනවා, පවතිනව නැති වෙනවා. ස්නේහ ස්නේහ ගානේ මොටික තියෙනවා. මේ ටික හරියට අතට පැන අතේ දැනෙන වේදනාව දැස බලලා වෙන්වෙන් වශයෙන් අපට සමාධිමත් ප්‍රඥාවත් සිතකින් දකින්නට පුළුවන් නම් අන්න එහිදී ඒ පිළිබඳව පහළ වුණු නාම රූප පිළිබඳ දැනීමක් පහළ වෙනවා. එතකොට මේ වේදනාව පිළිබඳව ඇතිවන නාම රූප දැකීම. අපි ඉස්සෙල්ලම කිව්වා රූපස්කන්ධේ විවිධාකාරයෙන් දැකලා රූපස් මේක තමයි රූපේ කියලා දකින්නද කියලා. අර ස්කන්ධය කියන්නේ තක්ඛායතන ආදී වශයෙන් හෝ පඩවි ධාතු ආදී ධාතු වශයෙන් මේකවල ආදී ආකාරවලින්. එතකොට මෙතෙන්දී අපි කිව්වේ එක වේදනා ස්කන්ධයක් ගත්තොත් දැනෙන වේදනාව සපේදනාවක් ගත්තත් කොහොමයි උපේක්ෂා වේදනාවක් ගත්තත් කොහොමයි. එතකොට ඒ අනුස ඒ වේදනාව දැනෙන අවස්ථාවේදී නාම රූප දෙක එතෙන්දී ක්‍රියාත්මක වන්නේ කොහොමද? නැත්නම් ඒ නාම රූප දෙක අප අපි අත්දකින්නේ කොහොමද කියන එකයි අපි ඊළඟට ප්‍රකාශ කරන්නේ. අපි දැන් සංඥාවක් ගමු. සංඥාවකින් අපි හඳුනා ගන්නවා. රූප හඳුනා ගන්නවා රූප සංඥා, ශබ්ද හඳුනා ගන්නවා ශබ්ද සංඥා, ගන්ධ හඳුනා ගන්නවා ගන්ධ සංඥා ආදී වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන සංඥාවල් වර්ග හයක් තියෙනවා. ඕනෑම සංඥාවක් මේ කොටස් හයට අන්තර්ගතයි. එතකොට රෝයින් පිට සංඥාවක් නෑ. එතකොට අපි සංඥාවකින් යම් කිසි දෙයක් හඳුනනවා. අපි හිතමු යම් කිසි කෙනෙක් දැකලා අපි හඳුනාගත්තා මේ අසවලා මේ අසවල් දෙය මේ අසවල් පාට මෙයා මේ වගේ කෙනෙක් මේ වගේ හොඳ කෙනෙක් නරක කෙනෙක් කොයි ආකාරයෙන් යනදෝ සබ්ජෙක්ට් හැලට හඳුනාගත්ත මේ හඳුනා ගැනීමේදී පහළවන නාම රූපයි දකින්නට ඕනේ හඳුනා ගැනීමේදී අපි හිතමු શબ્දයක් නම් හඳුනාගත්තේ අපිට අපකාරවන රූපයක් වශයෙන් මේ සෝත සෝත ප්‍රසාදේ කන ඈත දැක්ක රූපයන් නම් චක්සු ඒ වගේ නාසයට ගඳ සුවඳ නම් ඒකෝට එතන රූප කොටස කියන එකට ඉන්දිය පහම ඇතුළත් වෙනවා. කියන්නේ එන කන නාසය දිව ශරීරය ඒ අවස්ථාවට උචිතාන සම්බන ආකාරයෙන් ඒ රූපය එතන තියෙනවා. එතකොට මේ සංඥාව පහළ වුණේ කුමක් නිසාද? සංඥාව පහළවන්නේ නැහැ විඥානය පහළුනේ නැත්තම්. ඒ කියන්නේ අපිට පළමුවෙන්ම චක්කු විඥාන හැට රූපයක් දැකලා චක්කු විඥානයක් පහළ වුණේ නැත්නම් ඒ රූපය හොඳ එකක් නරක එකක් ආදී විවිධාකාරයෙන් සංඥා පහළ වීමට කිසිම හේතුවක් නැහැ. ඒ වගේම කනට කිසිම ශබ්දයක් ඇසුනේ නැත්නම් මේ ශබ්දය ඇසු කරගෙන ශබ්දේ හඳුනා ගැනීමක් පහළවන්නේ. ඒක නිසා මුලින්ම පහළවන ධර්මයේ තමයි එහිදී විඥානස්කන්ධය. ඒ කියන්නේ චක්කු රූපේන චක්කු විඥානේ, සෝත ශබ්දේන සෝත විඥානේ, ගන්ධනම් ගහන විඥානේ ආදී ඒ ඉන්ද්‍රිය හයට විඥාන හය තියෙනවා. එතකොට මේ විඥානේ එතන තියෙනවා. ඒක නාම ධර්මයක්. දැන් විඥානේ ආවට පස්සේ අපි ඒක හඳුනා ගන්නවා. ඒකත් නාම ධර්ම සංඥාවක්. මේ විඥාණයෙන් සහ සංඥාවෙන් අවිඥාණයෙන් විඥානනය කර සංඥාවෙන් හඳුනාගත් රූප කොටස් ඔක්කොම රූප දන්න. කියන්නේ ශබ්දයක් රූපයක්, ගන්ධයක් රූපයක්, රසයක් රූපයක්, පොට්ටබ්බේ කයට දැනෙන පොට්ටබ්බයක් රූපයක්, ඇහැට පෙනෙන රූපක් රූප. මේවා හඳුනා ගැනීමට උපකාර වූ අපේ ඉන්දිය තියෙනවානේ. චක්කශෝත ගන්න ජීවත් කායිකෙන් ඒ රූප, ඒ රූපත් ඔක්කොම රූප. එතකොට ඒ සංඥාව ඇති වෙන විට චක්කසෝත ආදී තමාගේ ආධ්‍යාත්මික රූප ටිකක් තියෙනවා. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ආදී බාහිර රූප ටිකක් තියෙනවා. මේවා රූපස්කන්ධයට අදාළ. ඒවා රූප. එතකොට ඒ නිසා පහළ වූ විඥානයේ තම සංඥා නාමස්කන්ධය. මේ විඥානය හා සංඥාව පහළ වුණාට පස්සේ මොකද සිදුවන්නේ? යම් සංඥානාති යමක් හඳුනාගත්තා නම් තන් වේදේති. ඒක නිදිනවා. එහෙම කියලා තියෙනවා. යම් වේදේති සංසංගානාති කියලා ඊළඟට ඒක ක්‍රියාත්මක වෙනවා. කියන්නේ යමක් හඳුනාගත්තාට පස්සේ ඒ පිළිබඳ අපිට විඳීමක් ඇති වෙනවා. සුඛ දුක්ඛ උපේක්ෂා හඳුනා ගැනීමට අනුකූලව ඒ සුඛ දුක්ඛ උපේක්ෂා ජනිතවයි. ඒ සුඛ දුක්ඛ උපේක්ෂා ජනිත වීමට අනුකූලව හඳුනාගත් එක නැවත නැවත හඳුනා ගන්නවා. එතකොට නම් සංජානාති සංවේදේති යමක් හඳුනා ගන්නා මේක විඳිනවා. යම් වේදේති යම් විඳින විට සංසංජානාති ඒක හඳුනා ගන්නවා. මේක අත්තර බඳගෙන ක්‍රියාත්මක වෙන කඳම්මතා දෙක. මෙන්නදී එතකොට සංඥාව එකම පහළ වෙන වේදනාව එතන තියෙන වේදනා ස්කන්ධය. දැන් මේ වේදනා ස්කන්ධය ඇතුළට පස්සේ නිකම් තියන්නේ නිසිත. චිත්තය එකට එක්ක ඇලෙනවා එක්කද ගැටෙනවා නැත්නම් විවිධ සංස්කර්ෂ දෙවි ධර්ම පහළ වෙනවා. එක්ක වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හරි හිතෙනවා. හිතනවා. සාමාන්‍ය ධර්මවල හැම කෙනෙකුම වාගේ සිත තුළ ඉන්ද්‍රිය નિરાයාසයෙන් සිත ක්‍රියාත්මක වෙනවා. මෙසේ සිත નિરાයාසයෙන් ක්‍රියාත්මක වන නිසා මෙතන සංස්කාරස් ධර්මයකුත් තියෙනවා. ඒතකොට සංඥාව පහළ වෙනකොටත් තියෙනවා සංඥාවක් තියෙනවා විඥානයක් තියෙනවා වේදනාවක් තියෙනවා සංස්කාරයක් තියෙනවා ඒහා ප්‍රතිබද්ධත ඒ කියන්නේ ඒක තමයි ඒක හා සම්බන්ධ වූ ඒ ධර්මයන් නිපදීමට උපකාර වන රූප ධර්ම තියෙනවා ආධ්‍යාත්මික සාභාර වශයෙන් මෙතන එතකොට ඒක අපි දකිනවා නාම රූප මෙතන ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ ආකාරයට කියලා. මේ විදිහට දැන් මෙයාට පුරවන්කම තියෙන්නට ඕන සංස්කාර පහළ වෙන සිතේ පහළ වෙන සිතිවිලි. කුසල් සිතිවිලි වේවා අකුසල් සිතිවිලි වේවා කුසල අකුසල නොවන සිතිවිලි තියෙනවා. ඒ සිතිවිලි වේවා කවර එකක් වගේ අව්‍යාපත කියලා ඒකට කියන්නේ කුසල කුසල නොවන ඒවාට කියන්නේ අව්‍යාපත ධර්ම කියලා. මේ කුසල කුසල නොවන කුසල වේවා අකුසල වේවා අව්‍යාපත වේවා මේ සියලුම සිතිවිලි පහළ වෙන විට සංස්කාර ස්කන්ධය වෙන ජනිත වීමක් තියෙන්නේ. සංස්කාරය තියෙන තිස්සලා විඥානයක් තිබුණා. සංස්කාරය තියෙන තිස්සලා අර සංඥාවක් පහළ වුණා. ඒ සංඥාව ගන්න කුල වේදනාවක් ඇති වුණා. ඒ වේදනාවල් වලට අනුකූල වෙන ආකාරයෙන් සංස්කාර ස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතෙන්දී සංස්කාර ස්කන්ධය කියන කොට ඒ සංස්කාර පහළ වීමට හේතු බෝතු වුණාම රූප ධර්ම තියෙනවා. ඒ රූප රූපස්කන්ධය සංස්කාර ධර්මයේ හා සම්බන්ධව ඒකට හා මිශ්‍රව පහළවන්නා වූ අනිත් ධර්ම වේදනා සංඥා සංඛාර විඥාන නාම ධර්ම. අන්න එතෙන්දිත් නාම රූප දෙකේ ආකාරයෙන් අපි තේරුම් ගන්නවා. ඊළඟට විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධය කියන්නේ දක් විඥාන, සෝත විඥාන ආදී විඥාන හයයි. නිමිතිත් නාම රූප දෙකක් තියෙනවා. දැන් සංඥානේ පහළවන්නට බෑ ඇහැයි රූපයයි දෙකේ ගැටීමක් පහළුනේ නැත්තම්. වෙනත් හේතු අවශ්‍යයි ධර්මඥානෙ පහළ වෙන්නට කියන්නේ ඇයි තේනීම ඇතිවීම සඳහා ඒක විඥානයක් බවට පරිවර්තනය වීමට සඳහා රූපේ තිබිලා ඇහැ තිබිලා බෑ. ඒ කණේ විඥානය ඇතිවීමට ශබ්දයේ තිබිලා කනට කියලා බෑ. අපි හිතමු මෙතන මේ ධර්මය අහනකොට කෙනෙකුට නිින්ද ගියයි කියලා. එතකොට මේ කියන ඒවා එයාට තේරෙන්නේ නැහැ. හේතුව කන තියෙනවා ශබ්දයගෙන යන ශබ්ද තරංග ගිහිල්ලා වැඩිනවා. ගිහිල්ලා වැඩිනට එයාට ඒ ශබ්දය අසුර කරන සිතක් පහළවන්නේ. ඒක නිසා මේ කනයි ශබ්දේම නෙවෙයි සෝත විඥානේ පහළ හේතුවන් තවත් හේතු තියෙනවා. ඒ වගේම හැයි රූපේ පමණක්ම නෙවෙයි චක්ක විඥානය තියෙන්න හේතු තියෙන හේතුවන් තවත් හේතු තියෙනවා. මේ විදිහට විවිධ හේතු තියෙනවා. විවිධ හේතු කොටස් තිබුණා. ඇහැ නැත්තම් රූපේ නැත්තම් චක්ක විඥාන පහළවන්නේ. කන නැත්තම් සෝත ශබ්දේ නැත්තම් සෝත විඥානයක් පහළවන්නේ. කන කියන එකෙන් අදහස් කරන්නේ කන හා සම්බන්ධ සියලුම ඉන්ද්‍රිය ධර්ම රූප ධර්ම. ඇහැ කියවන් ගන්න ඇහැ සම්බන්ධ සියලුම රූප ධර්ම. එතකොට මෙහිදී ඒ විඥානය පහළ වෙනකොට ඇහැ සම්බන්ධෝ සියලුම රූප ධර්ම. ඒ කියන්නේ මම කියන්නේ ඔප්ටික් නවවාදී ඔක්කොම කොටස් වලට ඇහැ සම්බන්ධ ඔක්කොම රූප ධර්ම කියලා අපි ප්‍රකාශ කළේ. එතකොට ඇහැට පෙනෙන රූපය ඇහැ මේ දෙකම රූපස්කන්ධය ඒ නිසා පහළ වූ විඥානය විඥානස්කන්ධය මෙහිදී දැකීම දැකීම මාත්‍රයෙන්ම නතර වෙනවා නම් දැක්ක විතරයි වෙන දෙයක් නැත්තම් මතන ඔච්චරයි නාම රූප දෙන්නේ. දැන් මේ අය පාර යනකොට පාරේ පැත්තේ තියෙන ගස් දකිනවා පාරේ නැත්තම් ගල් පැට වැලි පැට හරි දකිනවා ඕවා දැක්කට කිසිම සිතින්වත් පහළවන්නේ නැත්තම් අඳුරන්නේ නැති මිනිස්සු ඔය එහාට යනවා මෙහාට යනවා පහත් ඕම් පාසල යනවා අපි කිසිම හැඟීමක්වත් නැහැ දැකීම මාත්‍රයෙන්ම නතර වෙනවනේ ඒ දැකීම මාත්‍රයෙන්ම නතර වෙනවා නම් එතන තියෙන නාම රූප අර විඥානස්කන්ධය සහ මේහා සංගේහා බඳුණු හැඩපෙන රූපේන රූපයයි හැඩපෙන රූපයයි ඇහැයි. මේක රූපස්කන්ධය. ඒ විදිහට නාම රූප දෙක ක්‍රියාත්මක වෙනවා. නමුත් මෙහිදී ඊට අසලව සිවුන් වශයෙන් කතා කරන විට විඥානයේ පහළ වෙනකොටම අභිධර්මයේ හැටියට නම් ඒක එතනින්ම නවතින්නේ නැහැ. දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති සුතේ සුත් මත්තම් භවිෂ්‍යති ආදී වශයෙන් බුදුහාමුදුරු ප්‍රකාශ කරපු කාණ්ඩ දැකීම දැකීම මාත්‍රයෙන් නැතර වෙනවා, ඇසීම ඇසීම මාත්‍රයෙන් නැතර වෙනවා. අනිත් වෙනදම් ඒ ඒ දැනීම මාත්‍රයෙන්ම නැතර වෙනවා කියන කතාව අභිධර්මයේ හැටියට වැරදි. එහෙම නම් පිළිගන්නේ. කෙසේ වෙතත් සත්‍ය ඒකයි. ඒකකොට එහෙම නොවේ ඒ විඥාණය ඇති වුණාට පස්සේ හැදපෙන රූපයක් අතු උදාහරණයක් ගත්තොත් විඥාණය ඇති වුණාට පස්සේ ඒක පිළිබඳ අර කලින් කියපු විදිහට සංඥායනටත් පුළුවන් වේදනා ඇති වෙන්නටත් පුළුවන් සංස්කාර ඇතිවන්නටත් පුළුවන් මේ විදිහට එකන නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා දැන් මෙයට මේක ගැඹුරින් කල්පනා කළොත් තේරෙන්නට ඕන ප්‍රධාන කරුණක් තිබෙනවා ඒ මොකක්ද මේ ජීවත් වෙනවා කියන්නේ සත්වෙක් හෝ කවරෙක් සත්වෙක් කෙනෙකුට මුළු ලෝකේ ඉන්න වෙන සත්වෙ නම් තදර මිනිහෙක් හෝ කවරෙක් හෝ මෙන්න මේවා නාම රූප ධර්ම දිගින් දිගට ක්‍රියාත්මක වීම හැර වෙන දෙයක් නෙවෙයි කියනවා. එතකොට රූපේ වෙනම ධර්මයක් මේ පහළවන නාම ධර්ම ඔක්කොම තවත් ධර්ම. දෙක එකක් නෙවෙයි. මේ දෙක එකිනෙකට උපකාර වෙමින් පවර්ණා උදාහරණයක් අපි හිතමු මෝටර් බයිසිකල් එක නැගලා මිනිහෙක් යනවා කියලා. මිනිහා යන්නේ මෝටර් බයිසිකල් එක නිසා. මෝටර් බයිසිකල් එක යන්නේ මිනිහා නිසා. මිනිහා ක්‍රියාත්මක කරේ නැත්නම් මේ මිනිහට ඒක උඩ නැගලා යන්නද බෑ. මේ මේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවන එකක් කියලා අපි හිතමු. එතකොට මේ දෙක එකිනෙකට උපකාර වෙනින් පවත්නා උදාහරණ දෙකක්. මෙන්න මේ විදිහට මේ නාම රූප එකිනෙකට උපකාර වෙනින් පවත්නා ඒ පැවැත්ම දිගින් දිගට පැවැත්වෙති ඇති ඇති නැති නැති යාමට තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. මේ ස්කේ නාම රූප පංචස්කන්ධ ලෝකයේ තුල ක්‍රියාත්මක වන ආකාරය. දැන් අපි මේක භාවනාවට නගන්නේ කොහොමද කියන කැලලයි ප්‍රායෝගික පැත්තටයි අපි බහින්නේ මේ ප්‍රායෝගික පැත්ත ඊතරම් සරල නැහැ. කියන්නේ සරල කාරණා අපි ඉස්සෙල්ලා කියනවා. දැන් අපි ඉදම් බහනා කරන්නට පටන් ගත්තා. බහනා කරන එක අපි ඉදම් මේ අපි මේ ડોક્ટર මහත්තයාට කිව්ව ශරීරයේ රූප කොටස් බලන්න කියලා විවිධ කොටස්. ඒ කියන්නේ හදවත් වෙනහැලි වකුගඩු ආදී වශයෙන්. මේවා අපි බල බල ඉන්න නැත්නම් අපිට කෙස්ටොම් නේද සම්මාසාදී වශයෙන් බල බල ඉන්න නැත්නම් අපි ආස්වාස ප්‍රස්වාස කියලා ආනාපාන සති භාවනා කරනවා නැත්නම් අපි ලොකින්දීන් හැකලින් පින්බෙනවා හැකිනවා පින්බෙනවා හැකිනවා කියලා කවර අරමුණක හෝ සිත යොදාන්න අපි භාවනා කරනවා දැන් භාවනා කරන විට අපි ඉස්සනම උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි කියනවා මේ හදවත කියලා අපි දකිනවා හිතින් ඒ හදවත කියන එක රූප ධර්මයේ හදවත කියලා දකින්නේ නාම ධර්මයක් මේක ඉතාමත්ම ලාබාල දැනීමක්. ඒ කියන්නේ මේ ඊළඟට වකුගඩුව කියලා අපි දකිනවා හිතින් ඒ වකුගඩුව කියන්නේ රූප ධර්මයක් ඒක දකින සිත නාම ධර්මයක්. නැත්නම් අපි ආස්වාස ප්‍රසවාස කියනවා. මේ ආස්වාස කියන්නේ වායු ධාතුවනේ. ඒකට යන. එතකොට ආස්වාස කියන්නේ වායු ධාතුව රූප කොටස. මේ ආස්වාස කියලා සිතන්නේ ඒක සිතන්නේ නාම ධර්මයක්. හිතන නාම රූප දෙකක් තියෙනවා. අපි හිතමු පිම්බෙන හැකියාව කියලා උදර කොටස පිම්බෙනකොට පිම්බෙනවා කියලා හැකිලෙනකොට හැකිලෙනවා කියලා එම මාසයක් සමාශේෂයඩම උදන්නේ භාවනා ක්‍රමයක් තියෙනවා එකක් හොඳයි. එතකොට මේ පිම්බෙනකොට උදර කොටස විහෙදට විහෙදට පිම්බෙනකොට ඒ රූප පිම්බෙනවා පිම්බෙනවා කියලා අපි ශේපස් කරනකොට ඒ පිම්බෙන ශරීර කොටස රූපය පිම්බෙනවා පිම්බෙනවා කියලා සිතන එක නාම. දැන් මේක පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ අදතර අපි හිතමුකෝ සබ්දයක් ඇසුණා කියලා. සබ්ද සබ්ද සබ්ද කියලා අපි සිහිපත් කළොත් එහෙම ඒ ශබ්දය කියන එක රූපය ශබ්දේ දැනෙච්ච විඥානයේ නාමය සබ්ද සබ්ද සීකල සීකල කියලා සීකල දෙකක් නාමය. මෙතන නාම රූප දෙක. අපි හිතමු ශරීරය දැන් භාවනා කරනකොට තද වෙනවා කියලා නැත්නම් හත් වෙනවා කියලා අපි වාඩිලා ඉන්නකොට රත් වීමක් තියෙනවා නැත්නම් තද වීමක් ඇති වෙනවා. ඒතකොට ඒ රත් වීම ඇති වෙනකොට එතන තේජෝ ධාතුවේ වැඩි උත්සන්න වීම නිසා රත් වීම දැනෙන්නේ. එතන රත් වීම කියන එක රූපයක්. ඒ අත්‍යම දැනීමක් තියෙන බවක් පරිවර්තනය අපිට දැනෙනවා. ඒ දැනෙන ගතිය නාමයක්. නැත්තම් තද වෙනවා තද වෙනවා වගේ ගතියක් එනවා. ඒ තද වෙන එක රූපයක පතරේ දහස උස්සන්න වීම වායු දාසස්සන උස්සන්න වීම නිසා තද වීම කියන්නේ. එතකොට ඒක රූප ධර්මයක් මේ ඒක තද වෙනවා තද වෙනවා කියලා දකින්නේ. ඒක දැනෙන්නේ. ඒ දැනෙන ගතිය නාම ධර්මයක්. මෙතන මේ විදිහට නාම රූප දෙක අපිට සරල වශයෙන් බලන්න පුළුවන්. කෙස් ලොම්මන ආදී වශයෙන් ගත්තොත් කෙස් කෙස් කියන එක කෙස් කියලා ගත්ත අපි භාවනා කරනවා නම් කෙස් ආලෝමානක ආදන්තතෝ ආදී දේශ තුන පාරගෙන මේ කෙස් කියන එක රූපයක් කෙස් කියලා සිතන එක නාමයක්. ඒ වගේ අන්න ඔන්න ඔක්කොටම ඔය විදිහට හමු වෙන හමු වෙන අරමුණු අරගෙන අපිට පුළුවන් මේක නාමයක් මේක රූපයක් මේක නාමයක් මේක රූපයක් කියලා වෙන් වෙන් වශයෙන් වෙන් වෙන් වශයෙන් දකින්නට ඒතකොට නාමයේ වෙනද ධර්මයක් ය රූපයේ වෙනද ධර්මයක් කියලා පැහැදිලිවම දකිනවා නම් අපිට ඇති වෙනවා නුවණ ඒ නුවණට අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප වෙන වශයෙන් දකින්නට පුළුවන් නුවණ කියන එකයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ විදර්ශනා ඥාන පටන් ගන්නට හරියට ඉස්කෝලේ යන නිසා මොන්ටිසෝරි පන්තියට දානවා වගේ විදර්ශනා ඥාන නම් මේ පටන් ගන්නට ඉස්සෙල්ලා පහළ වෙන නුවණක්. එතකොට ඒ නාමය වෙනම රූපය වෙනම දකින්නට පුළුවන් ශක්තිය දෙන්නට ඕන. එතකොට අර කියපු ආකාරයෙන් දකින්නේ නාමය කියන්නේ සිත කියලා විතරක් නෙමෙයි අර කීප විදිහට වේදනාවක් එහෙම සංඥාවක් සිතන්නේ සංස්කාර විඥාන ආදී විදාකාර නැත්නම් ඒකේ තියෙන පස්ස වේදනා චේතනා මානසිකාර ආදී වශයෙන් ඒක ඒකම තමයි මේ පංචස්කන්ධ කතාවෙන් කියන්නේ වෙන එකක් නෙවෙයි එතකොට අපි ඒ විදිහට ඕලාරික වශයෙන් බලනවා ආස්වාස් ප්‍රාස්වාස් නම් ගත්තේ ආස්වාස් ප්‍රාස්වාස් රූපය එතකොට ඒකද ආස්වාස් ප්‍රාස්වාස කියන සිත නාමය දැන් මේ විදිහට හරියට අපි බලනවා නම් අපිට පැහැදිලිවම පේනවා මෙතන නාමයක් ක්‍රියාත්මක වෙනවා රූපයක් ක්‍රියාත්මක වෙනවා නාම රූප දෙකක් ඇති වෙමින් පැවතීමින් නැති වෙමින් යනවා මේ දෙක හැර වෙන මොකක්වත් මෙතන නැහැ මේ අවබෝධය ඇති වුණාට පසුව සමාහට පැහැදිලිව නාම රූප දෙකක් වශයෙන් මේක පැහැදිලිව පෙන්වන්නත් පස්සේ තමන්ගේ ශරීරය අසුර කරන මේක ඇති වෙන්නේ ඒ දැනුම අන්වේ ඥානයක් බවට පරිවර්තනය කරනවා ඒක ඒක නිසා වෙන ඥානයක් ඇති කර ගන්න පරිබාහිර ලෝකයේ සත්‍යන්ගේ තමන්ගේ වයිෆ්ගේ හරි දරුවෙකුගේ හරි අම්මගේ තාත්තගේ ලෝකයේ තන්තා සත්‍යන ඕනෙම සත්‍යයෙන් මේ නාම රූප ප්‍රයාත්මක වන්නේ මෙන්න මේ විදිහට නාම ටිකක් ඇතිවෙනවා රූප ටිකක් ඇතිවෙනවා නාම ටිකක් ඇතිවෙනවා රූප ටිකක් ඇතිවෙනවා මේක හරියට තේරුම් ගත්තාට පස්සේ දෙවෙනි කරුණ තුන්වෙනි අධ්‍යයනයේදී අතීතයේත් මේක මෙහෙමයි සිදුවන්නේ. මෙතන නාමය තියෙනවා රූපය තියෙනවා. දැන් සිදුවෙන්නේ මෙහෙමනේ. ඒ වගේම තමයි අතීතයේ සිදුවෙන්නේ. දැන් මෙහෙමම සිදුවෙනවා නම් අනාගතෙත් මෙහෙම වෙන්නේ කියලා ඔය අතීත අනාගත ප්‍රතිඋප්පන්න වශයෙන් කියලා බුදුහාමුදුර ප්‍රකාශ කරලා තියෙන්නේ. අතීත වශයෙන් අනාගත වශයෙන් මත වර්තමාන වශයෙන් කාලත්‍රයටත් අපි ඒක බලනවා. එතකොට අධ්‍යාත්මික බාහිර වශයෙන් තමන් වශයෙන් හා බාහිර පරිබාහිර වශයෙන් මෙතන කොටස් පහක් තියෙනවා. තමා වශයෙන්, පරිබාහිර වශයෙන්, අතීත වශයෙන්, අනාගත වශයෙන් සහ වර්තමාන වශයෙන්. මේ කොටස් පහ වශයෙන් අපි හරියට බෙදලා බෙදලා නාම රූප වශයෙන් වෙන් කරලා දකින්නට පුළුවන් අර කණින් තිබිච්ච නාම රූප පිළිබඳ ගෝඩාරික දැනුම පරම කීට වඩා සියුම් වෙනවා. තවරක් මේට වඩා ගැඹුරු වෙනවා. ඒ ගැඹුරු නාම රූප ඥානිය අපිට ඇති වුණොත් එහෙම අපිට පේන්නට ඕනේ මුළු ලෝකයේ යම්සා සත්‍ය තියෙනවා නම් නාම රූප දෙකක් හැර වෙන මොකක්වත් නැහැ. පුතා කියන්නේ නාම රූප දෙකක් තාත්තා කියන්නේ අම්මා කියන්නේ සහෝදරයා කියන්නේ සහෝදරයා භාර්යාව දෙවියා බ්‍රහ්මයා යක්ඛා මාරයා කවරෙක් නමකින් හරි හපෙන් හඳුන්වනවා ඒ සංසතා මිනිසයා කොයි ආකාරයෙන් කතා කරත් නාමයක් පවතිනවා රූපයක් පවතිනවා නාම රූප දෙකක් පවතිනවා මේක හරියටම මුළු විශ්වය පුරාම තියෙන සත්‍යයන්ට පතුරවා හරින්නට පුළුවන් වුණොත් අපට සත්‍ය සංඥාව වෙනුවට නාම රූප කියන සංඥාව සිදු කර ජනිත වන්නට ඕන. ඒ කියන්නේ දිව්‍ය කියලා සංඥාවක් නෑ. කතරක මේ දෙයය, විෂ්ණු දෙයය, අර දෙයය, මේ දෙයය නෑ නාම රූප නාම රූප. මාය කියලා කරන්නේ නාම රූප. බ්‍රහ්මයා කියලා නෑ නාම රූප. යකා කියලා නෑ නාම රූප. ඒ විදිහට. පුතා කියලා නෑ නාම රූප දෙකක් දුව කියලා නෑ නාම රූප දෙකක් ඒ විදිහට ඔක්කොම ලෝකේ කොතනද බලන්නේ කොයි දෙසද මානසිකාංග යොමු කරන්නේ සෑම තැනම දිස්සන්නේ අපිට නාම රූප නාම රූප විනා සත්‍ය නෙවෙයි සත්‍ය කොටස නෙවෙයි ඒ විවිධාකාරයෙන් හඳුනා ගන්න සත්‍ය මෙන්න මේ தත්ත්වය හරියට අපිට තේරුම් ගන්නට පුළුවන් නම් අර කලින් කියන ඕලාරික නාම රූප දැනුමට වඩා මේ දැනුම ටිකක් ගැඹුරුයි එතකොට කිසි තැනක කිසිම සත්‍යයක් දකින්නේ කිසිම ආත්මයක් දකින්නේ නාම රූප දෙක. මේ නාම රූප දෙකේ විශේෂයෙන්ම නාමස්කන්ධයේ ශ්‍රණයක් පාසා ඇති වෙමින් නැති වෙමින් යන එක පහසුවෙන්ම දකින්නට පුළුවන්. බුදුහාමුදුරේ එක තැනකදී වෙනම කතාවක් කියනවා මහණෙනි මේ රූපේ ටික දෙයක් කියලා යම් කිසි කෙනෙක් ගන්නවා නම් ඒකට ටිකක් හරි සමාව දෙන්නට පුළුවන්. සමාව දෙනවා කියන වචනේ නෙමෙයි මේ ප්‍රකාශකදී මම මේ කිව්වේ. එතකොට නාමයේ ස්ථිර ධර්මයක් කියලා කියනවනම් කිසිසේත් මේක යුතු නැහැ සුදුසු නැහැ. මොකද හැම වෙලාවෙම සිතේ සිතේ යෙදෙන සිතුල් চৈতසික ධර්ම හැම එකක්ම ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යනවා. සුණයක් සුණයක් පාසන තියෙන මේක ඕනම කෙනෙකුට තේරුම් ගන්නම තමයි ඥානයක් නැති වෙනා සංඥාවක් නැති වෙනා සංස්කාරයක් නැති වෙනා විඥානයක් නැති වෙනා මේවනේ නාම කියන්නේ. මේ ඔක්කොම මගේ මෙම්මයි බාහිර ලෝකේ සත්‍ය උත්නේ. මානසික වේදනාවක් විතර නැති වුණා නම් මේ ලෝකේ කොයි සත්‍යයේ සුඛ වේදනාවක් බින්දා ඒකත් නැති වෙනවා. මන් දුක් වේදනාවෙන් බින්දා නැති වෙනවා නම් ඒ වගේම ලෝකේ හැම සත්‍යෙම දුක් වේදනාව විඳිනකොට නැතිලා යනවා. කොයි මොහොතකම නැති වෙනවා ඒක. ඒක වැඩි වෙනවා, ඒක වැඩි වෙනවා නැත්නම් නැත්තටම නැති වෙනවා. අඩු වැඩි වෙන කියන්නේ ඔක්කොම වෙනස් නැති වෙනවා කියන එක තමයි. එක දිගට පවත්න ධර්මයක් නෑ. හැම රූප කොටසක්ම නැති වෙනවා, තව වෙනවා නැති වෙනවා. එතකොට මේ தත්ත්වය තවදුරට අවබෝධ කරගන්නට පුළුවන් නම් පැහැදිලි කරන ඥාමයේ මහතම් මහතම් පාසා වෙනස් වෙවි වෙනස් වෙ යනවායි රූපයත් වෙනස් වෙවි වෙනස් වෙ යනවායි මගේ වගේමයි බාහිර සෝකේ සියලුම සත්‍යන්ගේ අතීත අනාගත වර්තමාන වශයෙන් බලනකොට මේ හැම අවස්ථාවෙදීම මුළු විශ්වයම එතකොට අපිට ස්නේහයකට සීමා වන කාර්සනයක කාලයකට සීමා වෙනවා ඒ කියන්නේ මේ ස්නේහය පවත්වන යම්තාක් ලෝකේ සත්‍යන්ගේ අපිට වේදනා මේ ස්නේහයෙන් වෙනදෙන්නේ ඊළඟ ස්වභාවයෙන් තියෙන වෙන වේදනාවක්. මේ වේදනාව මේ මොහොතේ යන්තාභෝගයේ සත්‍යංගේ යම් විශේෂ සංඥාවක් තියෙනවා නම් ඊළඟ මොහොත වෙනකොට ඒ සංඥා නැතිලා වෙන සංඥා. අන්න ඒ විදිහට සංස්කාරත් එමය විඥානත් එමය මේ ලෝකේ යන්තා භූත කොටස් තියෙනවා නම් මේ අපේ පිළිවිහට නොපෙනුනාට ස්නේහයක් දැනෙන්නේ බින්දියා මේ දිවීම පැහැදිලිවම විදර්ශනා භාවනා තුනේ සමාධිමත්යෙන් දකින්නට පුළුවන් අත් ඒකේ විදින වේගයේ මෙතකයි කියා සීමා කරන්න බැරි තරම් වේගයෙන් දිනනවා ඒක මම පැහැදිලිව දක්වන දෙයක්. කියන්නේ රූපයේ දිදීමේ වේගය මෙතකයි කියලා අපිට නිර්ණය කරන්නට තරම් බැරි තරම් වේගකින් දිනනවා. මේ විදිහට මේ මොහොතේ තියෙන රූප ඊළඟ මොහොත වෙනකොට බෙදලා අලුත් රූප කොටසක් පහළවන්නේ. මේක තේරෙන්නේ නැහැ මිනිසුන්ට. එතකොට මේක හරියට තේරෙනවා මේ විශ්ේම රූප ධම්මත් මේ මොහොතේ නැති වෙනවා. දුනු විශ්ේම නාම ධම්මත් මේ මොහොතේ නැති වෙනවා. ඊළඟ මොහොත වෙනකොට අලුත් ලෝකයක් කියන හැඟීම පහළ වෙනවා. මේ හැඟීම පහළ වුණොත් එහෙම නාම රූප ධර්මයේ ඥාණය ඊටත් අර කලින්ටත් වඩා ගැඹුරුයි. ඒ කියන්නේ සෑම සණයක් ගානෙම නම් රූපය තියෙනවා නම් නැති වෙනවා නම් මේ ලෝකේ කිසිම තැනක සදාකාලික වශයෙන් ගන්නට කිසිවක් නැහැ. සබ්බේ සංඛාරා අනිත්‍ය වෙනවා. සියලුම සංස්කාර කියන වචනේ නාම රූප දෙක ඇතුළත් ගන්න. නාම රූප දෙකෙන් පොර සංස්කාරයන් සංස්කාර කියන එකට නාම රූප කියන වචනේ කියනවා හරි. එතකොට සියලුම නාම රූප ධර්ම සෑම සංඥා ගානේ මේ තියෙනව නැති වෙන සංස්කාර ධර්ම කිසි තැනක ලෝකේ කිසිම සංස්කාර ධර්මයක් නිත්‍ය වශයෙන් නැතිනේ. මුළු ලෝකයේම කාල පරිච්ඡේදයේ ලෝකේ පවත්නා කාලයක සමයකට සීමා වෙනවා. මේ සමයකට සීමා වීම දැකීම සියවිය හැකින් හෝ කල්පනා කරලා කරන්නට පුළුවන් එකක් නෙවෙයි විදර්ශනා භාවනාව තුළින් සෑම ශ්‍රමයක් පාසාම රූපස්කන්ධෙ බිනිබිනි යන ආකාරය සහ ඒ දකින්න සිටිවිලි බිනිබිනි යන ආකාරය පැහැදිලිවම අත්දැකිය හැකි කෙනෙකුට පමණයි ප්‍රත්‍යක්ෂ ලෙසට මේක අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැති කෙනෙකුට ඔක සංඥාවක් හැඟීමක් නැත්නම් කිව්වහම මෙහෙමයි කියලා තේරීමක් පමණයි අවබෝධ ගැටීමක් පමණයි ඒ නෙවෙයි මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන එකයි මම මේ කතා කරේ යන්නේ ප්‍රත්‍යස් අවබෝධය ඇතිවෙනකොට මේ මුළු විශ්වයම එකම එකම එකම සුළු කාල පරිච්ඡේදයකට සීමා වෙනවා. එහෙමනම් මේ විශ්වයේ කිසිම තැනක නිත්‍ය භාවයක් නැහැ. සම්බ්බේ සංඛාරා අනිත්‍ය කියන අදහස තමන්ගේ සිතට බුදුහාමුදුරු කිව්වත් නොකියවත් පැහැදිලි ලෙසම අවබෝධ වෙනවා. මෙන්න මේ පැහැදිලි ලෙස අවබෝධ වෙනකොට තමන්ට තේරෙනවා මේ ලෝකයේ ඉන්න මේ දේවියෝය මේ බ්‍රහ්මයෝය මේ මානවයෝ මිනිස්සු අමනුෂ්‍ය ත්‍රිසං ආදී විද මිරිසතුන් ආදී විද සත්ත්ව කොටස් දිනන මේ සත්ත්ව කොටස්යන් මේ මොහොතේ ඇතිලා නැතිලා යන නාම රූප ධර්ම නම් ඊළඟ මොහොත වෙනකොට අලුත් නාම රූප ධර්ම නම් මෙතන කොතනද ආත්මයක් කියලා ගන්නට යමක් තියෙනවා. ඒ මේ යමක් තියෙනකොට ආත්මයයි කියලා අපි දන්නවා නම් ඒක හරියි. යමක් නැති වුණාට පස්සේ ආත්මයක් කියලා ගන්නවනම් ඒක වැරදි. එහෙනම් මේ ඔක්කොම ධර්ම නැති වෙලා යනකොට මුළු විශ්වයේ කිසි තැනක ආත්මය කියන හැඟීමක් කිසිම සත්‍යයක් කෙරෙහි ඇතිවන්නට බෑ මේ අවබෝධය පැහැදිලි වෙනකොට පැහැදිලිව දකිනකොට එතකොට අපි නාම රූප තුළින් අනාත්ම සංඥාවට දැස ගන්නවා ඉස්සෙල්ල නාම රූප වලින් අනිත්‍ය සංඥාවට දැස්සේ අනිත්‍ය සංඥාව වලින් අපි දැස්සේ අනාත්ම සංඥාවට බුදුහාමුදුරුවෝ මාර්ගය කියපු කතාව ඒ විදිහටම කියලා තියෙනවා අනිත්‍ය සංඥාව වික්‍රේ වික්‍රමෝ අනත්ත් සංඥා සංඨාති කියලා. අනිත්‍ය සංඥාවෙන් වාසය කරන භික්ෂුවට අනාත්ම සංඥාව පිළිගනවා කියලා. මේ බුදුහාමුදුරේ වැඩනේ මම ප්‍රකාශ කරේ සත්‍ය වශයෙන් සිදුවන නිසායි ප්‍රකාශ කරේ. එතකොට අනාත්ම සංඥාව අපිට හරියට දකින්න පුළුවන් නම් මේ මම නෙවෙයි මගේ ආත්මයක් කියලා ගත්තනම් මේ මුලාව කියලා මේ මුලාවට තමයි අපි කියන්නේ අවිද්‍යාව නොදක්කම කියලා. මේ නොදක්කම තියෙන නිසා තමයි මේ සත්‍යෝ කියලා ගන්නෙ මේවා ආත්මයි කියලා ගන්නෙ මේවා සදාකාලිකයි කියලා ගන්නෙ මම කියලා මගේ කියලා ගන්නෙ. මේ අවබෝධය ඇති වෙනකොට මේක කොහෙන්ද මම කියලා ගන්නට කෙනෙක් කොහෙන්ද මගේ කියලා ගන්නට මොකද්ද මගේ කියලා ගන්නට තියෙන්නේ හැම එකක්ම ඇති වෙනවා නම් නැති වෙනවා නම් මම කියලා ගන්නට දෙයක්වත් නෑ මගේ කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ නෑ මෙන්න මේ අවබෝධයේ පැහැදිලිවම තේරෙනොත් එහෙනම් මගේ කියලා ගන්නට මෙතන කිසිවක් නෑ නේද කියලා ඒ අවබෝධයේ හදවතින්ම මත වෙනොත් මේ දැනගත්තම නිවිලා යනවා එක ස්වරයකට නිවිලා යනවා නිවිලා යනකොට අපිට සක්කාය දිට්ඨිය නිරුද්ධ කරලා සෝවාන් මාර්ගයට හිතපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ නාම රූප වෙන් කිරීම තුළින් හරියට විදර්ශනා භාවනාවක් වශයෙන් මේක අපි මේ දිනු කරන්නේ ඒ සමාධියත් ඒකම වැඩෙන්න ඕන සමාධිමත්සිතක් නැත්නම් මේවා දකින්නට බෑ මේ හරියට දැක්කොත් ඒ තුළින් අපිට පුළුවන් නිවන් අවබෝධ කරගන්නට ওই ආකාරයෙන් මේ සාම සරල ආකාරයකින් පහළ මාර්ගඵලයක් ලබා ගැනීමට හැකිවන ආකාරය නාම රූප අරමුණු කරමින් භාවනා කරන කළ යුතු කළ හැකි ආකාරයක් අපි මේ ප්‍රකාශ කරේ. දැන් අපි මේ නාම රූප අරගෙන අවබෝධයක් කතා කරනවා නම් අපි කියවා ආධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් කියලා කාල පහකට බෙදන්නට කියලා. අපි දැන් නාම රූප දෙකක් දෙකක් කියලා අපි දැන් කතා කරේ. නාමය වෙනයි රූපය වෙනයි නාමය වෙනයි රූපය වෙනයි දැන් මේකේ අනිත් පැත්තයි කටයුතු කරන්නට යන්නේ. ඒ කියන්නේ නාමයයි රූපයයි දෙක එකක් කරන්නට යන්නේ. ඒ වෙන්කර දෙක එකක් කරන්නට හදන්නේ. මේක තමයි ගැඹුරු තැනක් කියන්නේ. ඒ කියන්නේ දැන් අපේ ඇඟ අරගත්තු ශරීරය මේක තමයි රූපය. ඒක ඇඟ දෙස බලලා මේ මගේ ශරීරය කියලා හරි වේදනාවෙන් සංඥා සංකාර විඥාන පාලන ඒක දෙසිත දක්ව අපි සිත කියන වචනේ පාන සිත තමයි නාමය. දැන් අපි මේ රූපය කියන්නේ නාමයක් බවට පත් කරන්නටයි යන්නේ. නාම රූප දෙක වෙන් කිරීමක් නෙවෙයි නාම රූප දෙක එක් කිරීමක් කරන්නට. අපි දැන් උදාහරණයක් වශයෙන් බලමු. දැන් මේ අයගේ පිටපැත්ත දෙසට අවධානය යොමු කළොත් හිත තියෙනවා කියලා Tamanta තේරෙනවා. අවධානය යොමු නොකර සිටින තාක්කල් හිත පිටපැත්තේ මොහි තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ අපේ සිත තුළ නැහැ හිත කියලා දෙයක් තියෙනවා කියලා. එහෙම ඇඟීමක් නැහැ. අපි යටිපතුල දෙසට අවධානය දැන් යොමුකොළොත් යටිපතුල තියෙනවා කියලා අපේ මනසට දැන් වැටෙනවා. තේරෙනවා. එතකොට අපිට ඒක මනසට රූපයක් වශයෙන් තේරෙනවා. ඒක අපි මනසට අපි යොමු කලේ නැත්නම් යටිපතුල තියෙනවා දන්නේ නැහැ නැතුව දන්නේ නැහැ. ඒක රූපේ පාඩියේ ඇති රූපේ රූපේ පාඩියේ පවතී. නමුත් අපේ සිත තුළ ඒ පිළිබඳ සංඥාවක් දැනීමක් විඥානයක් පහළෝනේ නැත්නම් මානසිකාරයක් ඒ පැත්තට යොමු වීමක් සිතේ යතිදුනේ නැත්නම් අපිට මේ රූප ධර්මයේ තියෙනවා කියලා කියන්නට බෑ. සිතින් කියන්නට බෑනේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගමු. අපි දැන් සීමා බෝධීන් වහන්සේ දැකලා තියෙනවා නේද? සීමා බෝධී ඒකේ තන ගාවේ ඇති. දැන් අපි ඒක හිතුවොත් අපේ හිතට ඒක පේන. අපි හිතේ නෑනේ මෙතෙක් ඒක තියෙන බවවත් අපි දන්නේ නැහැ ඒකද? මේකෙන් අදහස් කරන්නේ මොකක්ද මේ? අපේ යම්කිසි රූපයක් දැසට මානසිකාරය අපේ සිතේ මෙහෙවීම මානසිකාර කියන්නේ ඒ පිළිබඳ සිතේ පහළ වීමක් සිදුනේ නැත්නම් ඒ රූප අපගේ ලෝකයේ තුල රූප නොයි මේ අවස්ථාවේදී අනන්ත ශබ්ද ලෝකේ පවතිනවා ඒ කිසිම ශබ්දයක් අපේ කනට ඇවිල්ලා වැදින්නේ නැති නිසා මේ ශබ්ද අපේ ලෝකේ අනුව බලනවා නම් අපට රූප නෙවෙයි මේ ලෝකේ අනන්ත ගඳසුවඳ තියෙනවා අපේ නාසයට දැනවටින් නැත්නම් ඒවා අපේ ලෝකේ අනුව කල්පනා කරනකොට ගඳසුවඳ නෙවෙයි ඒ රූපනේ ගඳ රූපේ නෙවෙයි මෙන්න මේ විදිහට තමයි එතකොට තමන්ගේ ශරීරයේ දේශ බලලා මේ භාවනා කර්ම දියුණුවම මේ මෑණියන්ට කරන්න පුළුවන් වෙන්නේ අනිත් අයට බැරි වුණා මේ මගේ වේදනාව වේදනාව වේදනාව කියන එකට බලන්න මේක තමයි සංඥා සංඥා කියලා සංඥාව දෙක සංස්කාර දෙකවත් එහෙම විඥාන විතර මේක දිහාම බල බල විඥාන හතර පහ 10ක් විතර ඉන්නේ. පැහැදිලිවම Tamanට පේනවා සංඥා තියෙනව නැතිනව වේදනා තියෙනව නැතිනව විඥාන තියෙනව නැතිනව සංස්කාර තියෙනව නැතිනව මේක දැක දැක දැක දැක දැක දැක දැන් මේක ඇසුරු කරගෙන පවතින රූපේ තියෙනනේ මේක තමයි රූපස්කන්ධය මේක තමයි රූපස්කන්ධය මේක තමයි රූපස්කන්ධය කියලා දෙක ඊදෙස බලන්න ඊදෙස බලලා මොකක්ද මේ රූපස්කන්ධය කියලා ඒ ඒ ඒ ප්‍රශ්නේ තමයි සිටින් අහන්නේ මොකක්ද මේ රූපස්කන්ධය එතකොට Tamanටම දෙනේ සිත තුළ ඡායාවක් තියෙනවා රූපේ පිළිබඳ වතන් සතහනක් තියෙනවා නිමිත්ත කියලා අපි කියන්නේ ඒකට රූප නිමිත්තක් සිත තුළ පහළ වෙනවා මේ නිමිත්ත තමයි අපි රූපය කියලා ගන්නෙ එහෙම නැතුව මේ මේ අනිපාපය කුසල තියෙන මේ රූප කොට නෙවෙයි අන්න ඒක හොඳට අවබෝධ වුණොත් මේ රූප නිමිත්ත කියන්නේ මොකක්ද? අනේ මේක නාම ධර්මයක් නෙමෙයි. එතකොට රූපස්කන්ධය කියන්නේ නාමස්කන්ධයක් බවට පත් වෙනවා. මේ නාමස්කන්ධය හැර වෙන දෙයක් නැහැ කියන උඩ රූපේ සම්පූර්ණයෙන් පහනක් වෙනසෙ කලවර වැටෙන නැත්තටම නැතිලා ගිහිල්ලා සිත සම්පූර්ණයෙන් නිශ්චල වෙනවා තැන්පත් රූප ලෝකේ තියෙන රූප ඔක්කොම නැති යනවා. ඒ කියන්නේ පිටට පේන්නේ ඝන කලවරට දැක්කවා. එතකොට පැහැදිලිවම තමන්ට පේනවා මේ රූපස්කන්ධය කියලා අපි නාම රූප නාම රූප කියලා කණින් කණින් වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන ගියාට මෙතන එකක් බවට පත් වෙනවා දෙකම නාමස්කන්ධයක් විනා නාම රූප දෙකක් නෙවෙයි දැන් අපි කියවනේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙයක් ඒකත් අපි දැකිය යුතුයි තමන්ගේ ඇඟ ආධ්‍යාත්මිකයි තමන් සතුයි අනිත් ඒවා බාහිර කියලායි දැන් අපි මේ කතා කරේ මෙතෙක් කියලා. ඒ ඕලාරික මට්ටමින් පහත් මට්ටමකින් කතා කියන්නේ පහළ පහළ දෙවල. ඉහළ තත්ත්වයෙන් බලනකොට කොහොම නෙයි. දැන් තමන්ගේ ශරීරයේ මේක මගේ ඇහ මගේ කන මගේ ආධ්‍යාත්මික රූප ආධ්‍යාත්මික රූප කියලා අපි ගන්නවා. බාහිර ඒවා බාහිර රූප කියලා ගන්නවා. මේ ගැනීම තියෙන්නේ සමාන්‍ය සිත තුළ ක්‍රියාත්මක කරන සිතිවිලි මාත්‍රයක් විතරයි. මේ සිතිවිලි මාත්‍රේ නැත්තම් මේවා ආධ්‍යාත්මික වෙන්නේ නැහැ මේවා බාහිර වන්නේ. තමන්ගේ ශරීර කොටස් අරගෙන ආධ්‍යාත්මික රූප මේවා මගේ මට ආදේවල් කියලා හිතන්නේ තමන්ගේ සිතින්. අන්න ඒ දේවල් බාහිර බාහිර කියලා හිතන්නේ තමන්ගේ සිතින්. මේ ආධ්‍යාත්මික පරිබාහිර භාවයේ ක්‍රියාත්මක වන්නේ සිත තුළ. හරියට භාවනාව හොඳා දිනුනාට පස්සේ නැනික වෙන අවස්ථාවක් තියෙනවා. පංචස්කන්ධයේ නියම tattය අවබෝධ වුණ අවස්ථාව. එහිදී පැහැදිලිව තියෙන එකක් තියෙනවා. රූපය තියෙනවා රූපේ පාඩිය ඒක හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන රූප ධර්මය පොළේ පවතින හරියට ගහක් පැත්තක තියෙනවා වගේ තමන්ගේම පැත්තක වෙ තියෙනවා. මේ රූපේ එල්ලලා සවඥා සිගුණ දැනීමක් තියෙන මොනවත් හිතන්නටත් බෑ මොනවත් කරන්නටත් බෑ මොනවත් කියන්නටත් බෑ හුදු දැනීම මාත්‍රය පරණ ඔච්චරයි මේ පංචස්කන්ධ ලෝකේ පරමාර්ථයෙන් තියෙන ධර්මතාව දෙක මේ දෙකට මතු පිටින් පහළ වෙන හේතු නිසා කනට ශබ්දය ආනායතන අසුන්නේ රූපය ආදී විවිධ හේතු නිසා තමන්ගේ සිතේ සිටී නිසා වේදනාලි විවිධ ධර්ම නිසා මතු පිටින් චිත්ත කැකේ කැකේ කැටි කැරේ ප්‍රයත්න වෙනවා ඒ සිතේ කැකෑමෙන් කැරකීම් පරිවර්තනය වීම නැතිවීම නැතිවීම වලට අනුකූලව මේ කයේ කායික ක්‍රියා මානසික ක්‍රියා වාචික ක්‍රියා සිදුවිලා තියෙන දේ ඔක්කොම පරිබාහිර වෙනවා එතකොට ආධ්‍යාත්මික බාහිර වේදී මෙතෙන් වෙනකොට අර තමන්ගේ ශරීරය තමන්ගේ කියන්නේ සම්පූර්ණද තමන්ගේ ශරීරය උහි හේතුඵල වශයෙන් පවන්නා වූ රූප කොටස ඒකේ එල්ලීගෙන සියුම් දැනීමක් තිබෙනවා ඒ දැනීම කිසිම ආකාරයකින් හිතන්නට පුළුවන් දැනීමක් නෙවෙයි ඒකෙන් කතා කරන්නට බෑ ඒකෙන් ක්‍රියා කරන්නට බෑ ඒකෙන් මොකක්ද හිතන්න බෑ හොඳයි කියලා නම් නරකයි කියලා මොකක්වත් හිතන්න බෑ ඕක තමයි ආත්මය කියලා අපි කතා කරන බොහෝයි ඕකයි ඉතින් මෙතෙන් ආවට පස්සේ ඒන් පරිබාහිර දේවල් ඔක්කොම තමන්ගේ ශරීරයත් එක්ක වේදනාත් එක්ක සංඥාත් එක්ක සංස්කාරත් එක්ක තමන්ගේ ක්‍රියාවලියට ඔක්කොම පරිබාහිර ධර්ම බවට පත් වෙනවා ආධ්‍යාත්මික පරිබාහිර නාම රූප ධර්ම ඔතෙන් දෙනකොට අර සියුම් දැනීම නාම ධර්මයක්යේ සියුම් දැනීම හැසිරු කරගෙන තියෙන සෝ ශරීරේ රූප ධර්මයක් මේක ආධ්‍යාත්මිකයේ ඒන් පරිබාහිර පවත්නව තමන්ගේ රූපේ තමන්ගේ වේදනයි තමන්ගේ රඤ්ඤය තමන්ගේ සංඛාරයි තමන්ගේ විඥානයි තමන්ගේ දේ ඔක්කොම පරිබාහිර කියලා ආධ්‍යාත්මික පරිබාහිර නාම රූප ගැඹුරින් අවබෝධය උතුම් විදියට මෙන්න මේ ගැඹුරු අවබෝධයේදී පැහැදිලිව දකින්න තව කරුණක් තියෙනවා දැන් එතකොට පරිභාෂ වශයෙන් Tamange ඇති වෙන අර සිටිවිලි ක්‍රියා ආදී ධම්ම හේතුන් නිසා පහළ වෙන හුදු ස්වාභාවික ක්‍රියාවලිය විනා සත්‍යයක් ආත්මයක් මමෙක් නෙවෙයි. ඒක පැහැදිලිව දකින්න. එතකොට මමෙක් මමෙක් කියලා ගන්නවා නම් ගන්නට තියෙන මෙතන තියෙන රූපස්කන්ධය ඒකේ එන්නේගෙන පවර්ණා වූ ඉතා සියුම් දැනීමක්. හිතන්නට බැරි දැනීමක්. කතා කරන්නට බැරි දැනීමක්, ක්‍රියා කරන්නට බැරි දැනීමක් මොනවද බැ? හොඳක් නරකක් කුසලයක් අකුසලයක් මොකක්වත් ඒ දැනීම තුල නැහැ. ඕක ඔය දැනීමට මේ මහායාන පොතේ කියන්නේ වෙන වචනයක්. බුද්ධ බුද්ධ කියන වචනේ. අපේ පොත්වල තියෙන්නේ විමුක්ති කියන වචනේ. එතකොට වෙනත් තැන්වල තියෙන absolute self කියන වචනේ. එදින විවිධ අත්වලින් ඔබ දක්වන්න පුළුවන්. ඒ අර්ථය දැක්කත් ඒ හැම එකම මතු පිටි සිතින් කරන දෙයක් විනා ඒ සිතින් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි කරන්නට බෑ. ඒක කිසිම අරමුණකුත් නෑ. කිසිම අරමුණකට එන්නටත් බෑ. ඒ කාලගද්දෝත්සව සූත්‍රයේ ඔබ දුනතර මානසිකව විඥානය ගැන කතා කරනවා කියලා තියෙනවා. එතකොට ඒ විඥානයේ ඒතර කරන පාදින රූපේ තියෙනනේ. මේ රූපය දෙන්නේ අපිට පැහැදිලිව පේනවා. හේතු බල මත ක්‍රියාත්මක වන ස්වභාව ගන්න. ඒ කියන්නේ ආහාර පාන හේතුවක් රූපේ පැවැත්මට ආස්වාස් ප්‍රස්වාස් ඔක්සිජන් වායු ආදී හේතුවක් ඊළඟට පරිබාහද වශයෙන් තියෙන සම මොකදකිය යුතු සීත උෂ්ණ දෙක හේතුවක් ඊළඟට ශරීරයේ ඉන්ද්‍රයන්ගේ නිසි පරිදි ක්‍රියාත්මක වීම හේතුවක් ඒ වගේම කර්මයන් එක්තරා හේතුවක් මේ හේතුන් නිසා පහළ වෙන පහළ වෙවි යන ස්වභාව ධර්මයක් ඒ කියන්නේ තියෙන රූපේ කියන්නේ ඒක ඇසුරු කරගෙන තියෙන නාමය කියන්නේ ඒක නිසා පහළ වෙන ස්වභාවික ධර්මයක් විනා මෙතනකෝ මම කියලා මේදී අපිට පැහැදිලිවම පේනවා නැවත ඉදීම සිදුවන්නේ නැවත ඉදීම නැතිවන්නේ කොයි ආකාරයකද කියලා. අර මේකෙන් පරිබාහිර දේවල් අල්ලගෙන මම කියලා මගේ කියලා හිතාගෙන පැටලිලා දඟල දඟල මේ ලෝකේ සත්‍ය ඔක්කොම කරනවානේ මේ දැනීම නැති අවිද්‍යාව නිසා වෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි ওই දැනීම නැති මොහොත තමයි විද්‍යාව සිද්ධ ක්‍රියාත්මක වෙන සපෝලිතරන් උසස් තත්යක සිද්ධ කෙනෙකුට පිටපත් වෙලා තියෙන්නේ ඒක නිසා ඒ දැනුම සත්‍ය දැනුම විද්‍යාවෙන් කරි කවදාවත් ඒක උසස් තත්යක සඳහන් කිව්වසෙ හිටියත් ඒ විදිහට පැටලි පැටලි යනකොට මතු පිට සිටේ ක්‍රියාකාරීත්වය නැති ඇති නැති නැති යනවා ස්වභාවික වශයෙන් පවතින රූප ධර්ම නිසා නාම ධර්ම මේ පවතින එක ඒක පාඩේ පවතින එක මතු කර ගන්නට හැකියාවක් නේ ඉතින් අර මතු පිටින් පහළ වෙන නාම රූප ධර්ම ක්‍රියාත්මක ඒ රූප ධර්ම නැති නාම ධර්ම නාම දැනෙ නැති වෙනකොටම තව නාම ඇති වෙනවා ඒ නාම නැති වෙනවා තව නාම ඇති වෙනවා මරණ මොහොතේදී මේ නාමස්කන්ධය නැති වෙනවා මේ රූපය අත්හැරීම තුළින් ඒ එක්කම පහළ වෙන තව නාම ධර්ම ටිකක් පහළ වෙනවා ඒ නාම සම්බන්ධ වෙනවා කර්ම සත්‍යකුත් එක්ක. ඕක නෑදකදීම ඇති වෙන තාක්ෂි දැන් අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානයේ කතාව යටිවකින් එතකොට දැන් මෙතන අර ඔක්කොම අත්හැරන්නේ බාහිර වශයෙන් අත්හැරන තියෙන ඒක ඔක්කොම දැන් ආධ්‍යාත්මික වශයෙන් තියෙන තමන්ගේ ශරීරයේ හුදු ස්වාභාවික ධර්මයක් ඒ ස්වාභාවික ධර්මයේ දිනෙන මේක පාදිනවයි මේක කය දිවිලා ගියාට පස්සේ ස්වභාව වශයෙන්ම මේ හුදු නාම ධර්ම නිරයන් ඊට පස්සේ අර කොතනකවත් උපදින්නට තැනක් නෑ. අන්න උපෙන් දෙනකොට පැහැදිලිව තමන් දකිනවා මේ නාම රූප කියන ඒවා තියෙන යථා තත්ත්වය. එතකොට පේනවා මේවා ඔක්කොම මෝඩකම නිසා ජනිත වූ ධර්ම කියලා නාම රූප සමුදය දකිනවා දුක්ඛ සංදේ දකිනවා ඒවා නිරුද්ධ වීම තුළින් දුක්ඛ නිරෝධය දකිනවා මේක ටිකක් ගැඹුරු අවස්ථාවක් අපි කතා කරේ මේ ධර්මයේ දෙක කීයටත් නැහැ නමුත් ඒක කියපුණා හොඳයි එතකොට නාම රූප ගැන අපි මේ දක්වා තිබු කතාවේ කෙටි සාරාංශය ප්‍රකාශ කරන්න ඕනේ ඕලාරික වශයෙන් නාම රූප කියලා අපි කතා කරනවා නම් රූපය කියන්නේ තමන්ගේ රූපස්කන්ධේ රූප කොට නාමය කියන්නේ සිත කියලා එහෙම තේරුම් ගත්තත් කර්මක් ඇති. ඒක හොඳනේ කර්මක් ඇති. එතකොට අපි මේ සිත කියන එක කොටස් හතරකට අපි බෙදලා ප්‍රකාශ කළා වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරට. මේ කොටස් හතර නාමස්කන්ධය රූපේ රූපස්කන්ධය කියලා. එතකොට මේ දෙක මෙන්න වශයෙන් බෙදුවා. මේක දෙකක් වශයෙන් දැතේතු එකක් නෙවෙයි කියලා අපි ප්‍රකාශ කළා. එතකොට රූපේ දැතේතු ආකාර තියෙනවා කියන කොටාව. ඒ ආකාර අතරින් කීපයක් අපි ප්‍රකාශ කළා. කේසාදී දුක්ඛෝපති දෙකක් වශයෙන් දකින්න. නැත්නම් පඨවි ආදී ධාතු වශයෙන් දකින්න. නැත්නම් චක්ඛායතන වශයෙන් ආයතන වශයෙන් දකින්න. චක්ඛේන්ද්‍රිය වශයෙන් දකින්න. පටිච්චසමුප්පාද වශයෙන් දකින්න පුළුවන්. හේතුඵල වශයෙන් දකින්න පුළුවන්. චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ ස්කන්ධය ආදී සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය ආදී වශයෙන් ළඟින් විවිධ ආකාර තියෙනවා. ඉතින් කවර ආකාරයෙන්ම රූපේ දකිනවා රූපේ ඇතිීමේ හේතුවක් දකින්නට ඕන. සමුදය රූපය ඇතිවන්නේ මෙහෙමයි පවතින්නේ මෙහෙමයි නැතිවන්නේ මෙහෙමයි කියලා. එතකොට ඒ ආකාරයෙන් අපි රූපේ ගැන සලමතන ගැනීමක් ඇති කරගන්නවා. නාමය කිව්වහම වේදනා සංඥා සංකාර මේවා ඇති වෙන්නේ හේතු මේකයි. මේවා නැති වෙන්නේ හේතුන් නැති වෙනකොට මේවා හේතුඵල වුණා වෙන දෙයක් නෙවෙයි කියලා ඒ සරල අවබෝධයක ඇති කරගත යුතු වෙනවා. මේ ඇති කරගෙන වේදනාව පහළ වන විට ඇතිවන නාම ධර්ම මොනවද කියලා අපි කියේ. සෝතදන්නේ මොනවද? වේදනාව පහළ වෙන විට පහළ විය හැකි පහළ වෙන අපිට දැකිය හැකි නාම රූප ධර්ම මොනවද කියලා ඒක වෙන් කරලා දකින්නට පුළුවන් ආකාරය. ඊළඟට සංඥා පහළ වෙන පහළ වෙන ඒ නාම රූප මොනවාද සංස්කාර පහළ වෙන විට ඇතිවන නාම රූප ධර්ම විඥානෙ පහළ වෙන විට ඇතිවන නාම රූප ධර්ම මේවා හරියට පැහැදිලිව දකිනකොට ජීවත් වෙනවා කියන්නේ සත්‍ය ජීවත් වෙනවා කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවෙමින් නැතිවෙමින් අඛණ්ඩ ලෙස දිගින් දිගට පැවතගෙන යාම කියන එකයි අවබෝධ වන්නේ මේ අවබෝධය ඇති වුණාට පසුව අපි මේ අවබෝධය ගැඹුරු කරගන්නට ඒකවා අතීත අනාගත වර්තමාන වශයෙන් කාලත්‍රයේදී මේක මෙහිමයි ආධ්‍යාත්මික භාව වශයෙන් මෙහිමයි කියන්නේ. මේ අවබෝධය නියාකාරණ තුනට පස්සේ මුළු විශ්වයේම සත්‍යන්දය ධර්මයේ මත බාහිර වශයෙන් පැතිරුවනි ආධ්‍යාත්මික වශයෙන් තමයි දැකපුවේ බාහිර වශයෙන් දැනුවනි දෙවියොත් මෙහෙමයි ධර්මයේත් මෙහෙමයි මාර්ගයේත් මෙහෙමයි ඔක්කොම මෙහෙමයි කියන්නේ එතකොට අපි දකිනවා මුළු ලෝකයේම කිසිම තැනක සත්‍ය පුද්ගල දකින්නේ නැහැ නාම රූප නාම රූප නාම රූප ඇති වෙනවා නැති වෙනවා මේ දෙක කතාවක් අපි කියවේ නෑ මේ නාමයේ පවස්නා පමණක් පවස්නා ලෝක තියෙනවා රූපේ පවස්නා පවස්නා ලෝක තියෙනවා ඒ කියන්නේ අසඤ්ඤතලයේ කියන එකේ තියෙන රූපස්කන්ධය පමණයි ආකාරයේ නාමස්කන්ධයක් නෑ නිකම් මැටි පිළිමයක් තියවා වගේම තියෙනවා. හොඳයි රූප ඒ වගේම අරූපාවචර ලෝක හතරක් තියෙනවා. ඒ රූපේ නෑ නාමයේ විතරයි තියෙන්නේ. එතනත් ඉතින් නාම රූප නැති වෙනවා. රූපේ තියෙන ලෝකේ රූපේ විතරයි තියෙන්නේ. නාමයේ තියෙන ලෝකේ නාමයේ විතරයි තියෙන්නේ කියලා ගත්තම ප්‍රශ්නයක් මොකක්වත් නෑ. එතකොට එහිදී අපි පැහැදිලිව දකිනවා මේ නාම රූප අතරින් රූපස්කන්ධයේ වේගෙන්නේ වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් අපෙන් යන එක දකින්න බැහැ නම් නාමස්කන්ධයේ ලේද වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දකින්න පුළුවන්. තමයි වගේම අද්භූතයේ හැම සත්‍යංගෙම නාමස්කන්ධ මේ විදිහට ඇතිවෙමින් නැතිවෙමින් යනවා. එහෙමනම් මේ නාමස්කන්ධය තුළ කිසිම සත්‍ය පුද්ගලයේ කාක්මයක් දකින්න දෙයක් නෑ. ඉස්තර වශයෙන් දකින්න දෙයක් නෑ. සදාකාලික දෙයක් වශයෙන් ගන්න දෙයක් නැහැ කියන අවබෝධය ඇතිවෙන්නේ. එතකොට තමන්ගේ ප්‍රමාදයේ දිනුනනම් ප්‍රඥාව දිනුනනම් භාවනා කරන එක රූපස්කන්ධයේ යම් බහමහ බිලි බිලි ඇතිවෙමින් නැතිවෙමින් යන අනිත්‍යතාවය දකින්නට පුළුවන් වෙනවා. එහෙම දැක්කොත් එන නාම රූප දෙකම මනසින් නැති වෙනවා නම් නැති වෙන මුළු විශ්වයම සත්‍යංගේ නාම රූප අනිත්‍ය අනිත්‍ය කියන සංඥාවට තමයි දැස ගන්නවා. මේ අනිත්‍ය කියන හැඟීම ඇති වුණාට පස්සෙ